සිල් දෙනාට දිරුවන් සරණයි. ආගත කරුණු කාරණාවලට අනුව අපි මේක අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගත්තේ මොකද්ද? ඒ අවබෝධ කරගත්තේ මේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු වලට එකඟවද කියන එක අපි පොඩ්ඩක් හොයලා බලනකොට මේ කච්චායනගත සූත්‍රයේ කච්චායන ඇවිල්ලා අහනවා තථාගතයන් වහන්සේගෙන් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියනවා මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා අහනවා. ඒකට අපි මොකටද පත් වෙන්න ඕනේ? සම්මා දිට්ඨිය. එහෙනම් මේක හරි කියන්නේ කොහොමද? ඒකට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇත යන ඒකාන්තයේ කච්චායන ඇත යන ඒකාන්තයේකි නැත යන ඒකාන්තයේකි තථාගත තෙමේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවෙන් ධම්ම දේශනා කරනවා කියලා එතන විස්තර කරනවා සම්මාදිට තමයි ඔය විස්තර කරනවා. එතන මෙන්න මෙතන දෙකක් විස්තර කරනවා. මොකද ඇත යන ඒකාන්තයේකි නැත යන ඒකාන්තයේකි තථාගත තෙමේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවෙන් ධම්ම දේශනා කරනවා කියලා විස්තර කරනවා. ඒ කියලා ඊළඟට කියනවා අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒව කේවලස්ස දුක්ඛ ස්කන්ධය සමුදය හෝති. පටිච්ච සමුප්පන්නව දුකක් හටගන්න බවත් අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ මේ විදිහට විස්තර කරනවා භව ජාති ජරා මරණ නිරෝධය කියලා දැනගත්තා නම් පටිච්ච සමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරනවා කියලා දැනගන්නවා නම් ඊළඟ අන්තිමට විස්තර කරනවා හට ගන්නවා නම් හටගන්නේ දුකක් පටිච්ච සමුප්පන්නවමයි නිරෝධ කරා නම් පටිච්ච සමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරනවා කියලා යම් කිසි කෙනෙක් දැනගත්තා නම් අන්න ඒකට කියනවා සම්මා දිට්ඨි ඥානය කියලා විස්තර කරනවා ඒක සම්මා දිට්ඨි කියලා ආයෙ අපිට කොහොමද හොයන්න දැනගන්නේ නෑ වෙන ඒක තමයි අපි මේක කතා කරන්නේ හරියට මොකද කියන්නේ ඒක අපි දැන් අපි මෙතෙක් කල් දන්න කාලේ අපි හිතාගෙන ඉන්නවා නිවැරදි දැක්ම යහපත් දැක්ම ඕම ගන්නවා හැබැයි එහෙම එකක් කියන්නේ එහෙමව තියෙනවා. දැන් නිවැරදි දැක්ම නම් යහපත් දැක්ම නම් මොකද්ද ඒ දැක්ම කියලා කියන්නේ නැහැ. නිවැරදි දැක්මක් තියෙනවා. එහෙනම් මොකද්ද නිවැරදි දැක්ම ඇත්තම ගත්තොත් හට ගන්නවා නම් හටගන්නේම දුකක්, නිරෝධ කරා නම් නිරෝධ කරේම දුකක් කියලා දැනගත්තා නම් අන්න ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඉතින් මේ ප්‍රශ්නේම සාරිපුත්ත හාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා. ඒක සමහර අවස්ථා තියෙනවා. ඒක හාමුදුරු කෙනෙක් ආගරේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් කවුරු හරි අහන ප්‍රශ්නයක්. පොඩ්ඩක් ෂුවර් නැති තව කෙනෙක්ගෙන් අහනවා. ඊට පස්සේ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. දැන් තුන් දෙනාම කියන එකක්. මෙන්න මේ උත්තර මේ තුන් දෙනාම එකක් කිව්වට පස්සේ බොහෝ දුරට මේ කෙනා කියනවා හරිම ආශ්චර්යයි. ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ ගෝලියොත් ඔක්කොමලා කියන්නේ එකම දෙයක්. ඇයි ඒකම දෙයක් කියන්නේ? මේ ලෝකේ කාක මේ බුද්ධ ශාසනය ඇතුළේ කවුරු හරි ශ්‍රමණ කෙනෙක් වුණා නම් ඒ කෙනා ශ්‍රමණ කෙනෙක් කියලා තින්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආසාදී ආදීන නිස්සාරණේ තත්ත්වය දැනගෙනමයි. තථාගතයන් වහන්සේ බුදු වෙන කලින් හෙව්වෙත් ඒකමයි. බුදු වුණාට පස්සේ අවබෝධ වුණෙත් ඒකමයි. සෝතාපන්න ආසාවගේ කෙනාට සෝතාපන්න වුණේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආසාදී ආදීන ඉස්සන්නේ තතු සියදගෙන තමයි. එහෙනම් ඉතින් ගුලයි ගුලිය තොරණ හකින් බැහැනේ. ඒ හින්දා ඇවිල්ලා කියනවා හරි ඔයගේ ප්‍රශ්නයක් කියලා ධම්මදිනාතරින් වහන්සේත් එක. මේ ධම්මදිනාතරින් වහන්සේ අහනවා ඇවිල්ලා සත්‍යය මරණින් පස්සේ යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ධම්මදිනාතරින් වහන්සේ කියනවා සත්‍යයක් මරණින් පස්සේ යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. ඊළඟට අහනවා සත්‍යය මරණින් පස්සේ යන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. උන්වහන්සේ එහෙම කිව්ව කියලා නැහැ කියනවා. ඒක කොහොම විස්තර කරනවා මේක. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් ෂුවර් කරගන්න මේක නම් මොකද කරන්නේ? ආයෙත් තථාගතයන් වහන්සේගෙන් අහනවා. ඔබ වහන්සේ සතේ මරණින් මත්තේ යනවා කියලා කියලා තියෙනවා. මම එහෙම දේශනා කළා නෑ. එහෙනම් සතේ මරණින් මත්තේ යන්නේ නෑ කියලා ඔබ වහන්සේ කියන්නේ. නෑ මම එහෙම එකක් කියන්නේ නෑ කියනවා. ඒකට ඔන්න විස්තර කරලා අර විදිහට විස්තර කරනවා. එතකොට කියනවා ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවොත් හරිම ආශ්චර්යයි. එකම දේ තමයි කියන්නේ. ඇයි මේ හැමෝම අවබෝධ කරගන්න එකම කාරණයක් නා. කියන්න ඕනේ එකම දෙයක්. දෙකක් කියන්න බෑ නේ. ඒ ඔන්න ඔයගේ ප්‍රශ්නේ මේ කතා කරනකොට මේ ඇහුවට පස්සේ සාරිපුත හාමුදුරන්ගෙන අහනවා. අපි මේ සාරිපුත හාමුදුරන්ගේ අහම විශේෂත්වයක් තියෙන්නේ. ඒ විශේෂය ලියනවා. අර වගේ මාතුකා පාලි කියන එකකින් ඉන්නේ නැහැ. මොකද ඒක තමයි සාරිපුත හාමුදුරන්ගේ කාර්යය. මේක විභජ්‍ය කරලා දෙන එකනේ. ඒක ඔන්න ඔයගේ ප්‍රශ්නයක් ඇවිල්ලා අහනවා සාරිපුතාමරගෙන් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියනවා. මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ කියලා. හරි. මම තථාගතයන් වහන්සේගෙන් අහපු කාරණේයි මේ කාරණේ දැන් එකම එකම එකක්. අතන හැම සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා මොකද්ද කියලා. මෙතන අහන්නේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. දැන් බලන්න සාරිපුතාමර උත්තර දෙන විදිය. සාරිපුතාමර උත්තර දෙනවා යමෙක් දුකාර සත්‍ය දකිද සමුදය සත්‍ය දකිද නිරෝධාර සත්‍ය දකිද මාර්ගාර සත්‍ය දකිද එතකින් සම්මාදිට්ඨියටපත් වෙනවා. ඊළඟට අහනවා මේක නා එච්චරද තියෙන්නේ නැහැ. අවිද්‍යාව දකිද අවිද්‍යාව සමුදය දකිද අවිද්‍යාව නිරෝධය දකිද අවිද්‍යාව නිරෝධ මාර්ගය දකිද එතකින් සම්මාදිට්ඨියටපත් වෙනවා. තව නැද්ද? විඥානය දකිද විඥාන සමුදය දකිද නිරෝධය දකිද නිරෝධ මාර්ගය දකිද එතකින් සම්මාදිට්ඨියටපත් වෙනවා. තණ්හාව දැකීද තණ්හා සමුදය දැකීද තණ්හා නිරෝධය දැකීද තණ්හා නිරෝධ මාර්ගය දැකීද සම්මාදිටියටපත් වෙනවා. භව දැකීද භව භව සමුදය දැකීද භව නිරෝධය දැකීද භව නිරෝධ මාර්ගය දැකීද සම්මාදිටියටපත් වෙනවා. ජාති දැකීද ජාති සමුදය දැකීද ජාති නිරෝධය දැකීද ජාති නිරෝධ මාර්ගය දැකීද සම්මාදිටියටපත් වෙනවා. ආහාර දැනීද ආහාර සමුදය දැනීද ආහාර නිරෝධය දැනීද ආහාර නිරෝධ මාර්ගය දැකීද සම්මාදිටියටපත් වෙනවා. පටිච්ච සමුප්පාදය දැකීද පටිච්ච සමුප්පාද නිරෝධය දැකීද පටිච්ච සමුප්පාද නිරෝධය දැකීද මාර්ගය දැකීද ඒකකින් සම්මාදිටියටපත් වෙනවා. දැන් අර තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? හට ගන්නවා නම් හට ගන්න දුකක් නිරෝධ කරා නම් නිරෝධ කරේ දුකක් කියලා දැනගත්තා නම් සම්මාදිටියටපත් වෙයි කියලා කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මහා ගොඩ විස්තරයක්. දැන් මේ දෙක දෙකක් දෙකක්ද? ඈ එකක්නේ. ඇයි මාතෘකා පාළිය බුදුහාමුදුරු කිව්වා. හට ගන්නවා නම් හට ගන්නෙම දුකක්. නිරෝධ කරා නම් නිරෝධ කරෙම දුකක්. ඒ සාරිපුත් හාමුදුරු මතක තියෙන්නේ. දුක හට ගන්න චක්‍රේ 11ටම කඩලා කියනවා. අවිද්‍යාවට කඩනවා, සංකාරයට කඩනවා, විඥාණයට කඩනවා, නාම රූපයට කඩනවා. මෙහෙම මේවා කඩ කඩ එනවා. හැබැයි මේකත් එකක් කියනවා. මොකද? ආහාරය දනි ආහාර සමුදය දනි ආහාර නිරෝධ දනි ආහාර මාර්ගය දනි දෙතකින් සම්මාදිට ප්‍රත්‍ය කියලා කියනවා. දැන් පටිච්ච සමුප්පාදය ඇතුලේ ආහාර කියලා වචනයක් නැහැ. නේ? පටිච්ච සමුප්පාදය ඇතුලේ ආහාර වචනයක් නැහැ. හැබැයි මේක ඇතුලේ ආහාර වචන තියෙනවද නැද්ද? තියෙන්නේ බෑ. ඒක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ නැති එකක් කියන්නේ කියන්නේ නැහැ. හැබැයි බැලු බැලම නැහැ. දැන් අපි නිකන් හරි ඕක අපි තමු අපි දන්නේ නැති කෙනෙක් ආහාර දනි ආහාර සමුදය දනි ආහාර නිරෝධය දනි ආහාර නිරෝධ මාර්ගය දනි කියලා කිව්වහම ආ හරි මම ආහාර ටික දන්නවා නේ එළවලු මාළු ටික දන්නවා ආහාර දන්නවා පොල් දන්නවා ඒ ටික ඔක්කොම දන්නවා ඒක කොහොමද හදන්නේ කියලාත් මම දන්නවා සමුදය ඈ මිනිස්සු ගොවි මහත අමාරු මේව හදනවා ඒක කොහොමද ඔය විනාශලා යනවා නිරෝධය යනවා එහෙම කියන්න පුළුවන් නෝනේ මොකද ඒක ඒක විනාශලා යන මාර්ගය ඔය පුච්චලා දානවා ගලවලා දානවා ඒක කරාම ඉතින් හරි එහෙම හිතන්න පුළුවන් දැන් නිකන් දැන් මොකද වචන කියන්නේ ආහාර විතරයි හැබැයි ඊට හැකක් කියන්න ඕන නැද්ද තියෙනවා එහෙනම් ඕකම ඇතුළේ අපි කිව්වොත් මෙහෙම කවුරු හරි කෙනෙක් කබරිකාර ආහාර දනි කබරිකාර ආහාර සමුදය දනි කබරිකාර ආහාර නිරෝධය දනි කබරිකාර ආහාර නිරෝධ මාර්ගය දනි එතකින් සමාධිය පිටපත් වේ කිව්වොත් හරිද වැරදිද කබරිකාර ආහාර නිරෝධයි අනාගාමී පරිපූර්ණ කරනකොට. ඊතුරු ආහාර තුන නිරෝධයි අරිහත් වෙනකොට. يعني කබරිකාර ආහාර දැනගත්තත් සෝවන් තමයි. හොඳයි විස්තර කරනවා. තව පිටින් කියන්නේ ස්පර්ශය දන්නේ ස්පර්ශ ආහාර දන්නේ ස්පර්ශ ආහාර සමුදය දන්නේ ස්පර්ශ ආහාර නිරෝධය දන්නේ නිරෝධ මාර්ගය දන්නේ. ඒකම කියන සතර ආහාර දන්නේ සතර ආහාර නිරෝධය දන්නේ සමුදය දන්නේ නිරෝධය දන්නේ නිරෝධ මාර්ගය දන්නේ. හැබැයි මේක ඇතුලේ මොකක් හෝ එක කරුණක් දැනගන්නවා චතුරාර්ය සත්‍යයට එකද. හොඳ බලන්න මොකකට එකද මේ කියන්නේ කියලා. මේ හැම එකක්ම කියන්නේ චතුරාර්ය සත්‍යයට එකද. වෙන එකකට එකද නෙමෙයි. ආහාර දන්නේ ආහාර සමුදය දන්නේ ආහාර නිරෝධය දන්නේ නිරෝධ මාර්ගය. චතුරාර්ය සත්‍යයට එකම කියන්නේ. හැබැයි අතනදී අර කබලිකාර ආහාරකම ආහාර හතරෙන් එකක් තමයි දන්නේ. හැබැයි ඒ ආහාරය ඇතුලේ අර ආහාර තුනක් තියෙනවා. ඒ විඤ්ඤාණ ආහාර තියෙනවද නැද්ද? තියෙනවා. ස්පර්ශ ආහාර තියෙනවා. හැබැයි ඒ නිරෝධය ඒ මට්ටමට විතරයි. ඒ කබලිකාර ආහාර නිරෝධ වෙච්ච උත්තරයටත් ස්පර්ශ ආහාරයි මනෝ සංජේතන ආහාරයි විඤ්ඤාණ ආහාරයි ඉතුරු වෙනවා. හරියට වෙනවා. හැබැයි යම් මට්ටමක් දුර වෙනවද නැද්ද? යම් මට්ටමක් දුර වෙනවා. නේ? හරි එහෙනම් මේ මොකක් ක්‍රමයකින් දැනගෙන තියෙන එකම දේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියන එක මොකද දැනගන්නේ? පටිච්ච සමුප්පන්නව දුකක් හට ගන්නවා. පටිච්ච සමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරනවා කියලා දැනගත්තා නම් අන්න ඒක නා සම්මාදිට්ඨියටපත් වෙනවා කියනවා. දැන් ඒක ඔන්නේ පටිච්ච සමුප්පන්නව දුක හට ගන්නවා කියලා දැනගත්තා නම් පටිච්ච සමුප්පාද නිරෝධේ දුක නිරෝධ ගන්නවා කියලා නම් අන්න ඒ කෙනාට මොකද වෙන්නේ සාත්ත පුද්ගල දෘෂ්ටි වලදී අයින් වෙනවද නැද්ද අයින් අයි ආර්ය හින්දු දුක හට ගත්තා මෙයා හින්දු දුක හට ගත්තා ඔය එකක්වත් නැහැ ප්‍රශ්න ඉවරයි නේද ඉතින් බලන්න මහා ප්‍රශ්න කන්දරාවක් ඉවර වෙනවා හැබැයි ඉවර වුණාට ප්‍රශ්න ඉවර නැහැ සියලු ප්‍රශ්න ඉවර නැහැ හැබැයි මහා කන්දරාවක් ඉවර නැයි අර දෘෂ්ටිගත වෙලා කරන්න ගිය මහා වැඩ පිළිවෙලක් හින්දා තමයි මහා කෙලස් කන්දක් හැදුවේ අන්නේ ඕලාරික වෙච්ච මහා කෙලස් කන්ද නිමා කරනවා අපි බලන්න ඕනේ මේ කතා කරපු මේ කර සාකච්ඡා වලින් ඔය කරුණු දැනගත්තේ මොකක් හරිද පටිච්ච සමුප්පන්නව දුක හට ගන්නවා පටිච්ච සමුප්පාද නිරෝධේ දුක වෙනවා එහෙනම් මොකද පටිච්ච සමුප්පන්නව පටිච්ච උනේ රූපයක් එක පටිච්ච වුණා, සද්දයක් එක පටිච්ච වුණා, ගන්ධයක් එක මෙන්න පටිච්චලා මොකද හැදුවේ? රූපම් පටිච්චං උපජ්ජති සුඛං සෝමනස්සං. අන්නේ පටිච්ච වෙනකොට. මම කියන්නේ මං ඉස්සති කියලා හරියා. අනිත්‍ය සීකොත් මොකෝ වෙන්නේ කියලා. පටිච්ච වෙන අනිත්‍ය සීකොත් මොකෝ වෙන්නේ? පටිච්ච සමුප්පාදේ නිරෝධ නැද්ද? එහෙනම් හටගත්තේ මොකද්ද? හටගන්නේ කිය මොකද්ද? දුක. අනිත්‍ය දැකලා නිරෝධ කරේ මොකද්ද? දුක. එහෙනම් හටගන්නේ කිය දුකක් බව දැනගෙන. අනිත්‍ය දැකලා නිරෝධ කරා නම් නිරෝධ කරේ දුකක් නා. මොකද ඒකට කතා කරනවා කියන්නේ? සම්මාදිට්ඨිය. මෙච්චර විස්තර කරලා තියෙනවා. හැබැයි අපිට මේක ඕන තරම් විස්තර කරන්න බෑ. ඉතින් ඔන්න ඔය විස්තර කරනකොට තථාගතයන් වහන්සේ මේක දැන් ප්‍රශ්නයම. තථාගතයන් වහන්සේලාට තියෙන ආයෙ ප්‍රශ්නයක් එනවා. සාරිපුත්‍ර හාමුදුරුවෝ විදිහකට කියනවා ආනන්ද හාමුදුරුවෝ විදිහකට කියනවා අස්සජ හාමුදුරුවෝ විදිහකට කියනවා බුදු හාමුදුරුවෝ විදිහකට කියනවා දැන් මේ කී වටයක් ඇවිල්ලා අහනවා මේක අපිට මහා ප්‍රශ්නයක් ඇයි එක එක කෙනා එක එක ආකාරයට කියනවා හරි ප්‍රශ්නයක් නේද තථාගතයන් වහන්සේ මෙන්න මෙතන පෙන්නනවා කෑරල ගහ පෙන්නනවා මෙන්න මේ කෑරල ගහ පෙන්නලා උපමාවක් කියනවා යම් කිසි කෙනෙක් මේ කෑරල ගහ දකිනවා කොළ මොනවාක්වත් නැතුව නිකන් පොතු ටික විතරක් තියෙනකොට මේ මොකද කියලා අහනවා කෑරල ගහක් කියනවා තව කෙනෙක් මේ කෑරල ගහ දකිනවා හොඳට කොළ තියෙනකොට ඒ මොකද කියලා අහනවා ඒක කෑරල ගහක් කියනවා ඊට පස්සේ අහනවා ඒක හොඳට මල් ඇවිල්ලා තියෙන කාලේ මොකද අහන දකින්නේ ඒක කෑරල ගහක් කියනවා හොඳට ගෙඩිය ඇවිල්ලා හොඳට දිනකොට මොකක්ද දකින්නේ ඒත් කෑල්ල ආපහු කොළ හැලුණාට පස්සේ මොකක්ද දකින්නේ අහනවා ඒත් කෑල්ල ගහනවා ඔක්කොම දැක්කේ මොකක්ද අහනවා කෑල්ල ගහනවා හැබැයි කෑල්ල ගහ දැක්ක ස්වභාවය වෙනස් නේද අහනවා දැක ආකාරය වෙනස් හැබැයි දැක්කේ මොකක්ද කෑල්ල ගහනවා මෙන්න මේ වගේ තමයි කියනවා ධම් එහෙනම් විවිධ ආකාරයෙන් කියන්න පුළුවන් හයි එක්කෙනෙක් විස්තර කරනවා වෙන්න පුළුවන් අවිද්‍යාවෙන් තව කෙනෙක් විස්තර කරනවා විඥාණයෙන් තව කෙනෙක් විස්තර කරනවා තණ්හාවෙන් තව කෙනෙක් වේදනාවෙන් හරි දැන් මේ මොකෙන් විස්තර කරත් විස්තර කරලා තින්නේ පටිච්ච සමුප්පාදයට අනුව දුක හටගන්න විදිය අන්න ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දැකලා පටිච්ච සමුප්පාදයෙන් නිරෝධයෙන් දුක නිරෝධ කරනවා එහෙනම් කවුරු කොහෙන් කතා කරන්නේ මොකක් ගැන කතා කරන්නේ? පටිච්ච සම්පදාය. ඇයි ඒකේ දුක හදන්නේ? වෙන එකක් කතා කරලා වැඩක් නැහැ. දැන් අපි අපි යන්නේ දුකෙන් නිදහස් වෙන්න නම් දුක හදන ක්‍රමය හරියට දැනගන්න ඉන්නේ. එහෙනම් පරිසම්පන්න දුක හදනවා පරිසම්පදී නිරෝධේ දුක නිරෝධ කරනවා දැනගත්ත ඥාණයට කියනවා දුක්ඛේ ඥාණය, සමුදය ඥාණය, නිරෝධේ ඥාණය, මග්ග ඥාණය කියලා. ඔන්න ඥාණ හතරවන ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් උනා කියලා. නිකම්ම තමයි බලන්න. ඔන්න ඕකද දැක්කේ කියලා බුදු දේශනාවට අනුව. දැන් සමහර කට්ටිය වෙලෙන මොනවද දකින්න. එහෙම දැක්කට බෑ. දැන් අපි කවුරු හරි කෙනෙක් කියනවනම් මට හොඳට චිත්ත වීතික තේරෙනවා. සෝතාපන්න වෙන්නේ එහෙම එකක් කියලා දෙනවා බුදුහාමුදුරුවෝ. සම්මාදිට්ඨියෙන්. ඊට පස්සේ විස්තර කරනවා දෙන්නේ. එහෙම විස්තර කරන්නේ නැහැ. ඒක චිත්ත වීති කියලා දෙයක් නැද්ද? තියෙනවා නැත්තේ නේ. මම තථාගතයන් වහන්සේගේ සියලුම මොනවද මේ කියන්නේ? ගොඩක් අය පටලව ගන්න එක තමයි බෞද්ධ සංස්කෘතියේ බෞද්ධ දර්ශනය. එන්න මේක පටලව ගත්තොත් ඊට ඉවරයි. බෞද්ධ සංස්කෘතිය එකක් බෞද්ධ දර්ශනය එකක්. බෞද්ධ සංස්කෘතිය නිවන් දකින්න බෑ. බෞද්ධ දර්ශනය නිවන් දකින්න පුළුවන්. ඒක දර්ශනයක්. දැන් කෙනෙක් කිව්වොත් මම බෞද්ධ සංස්කෘතිය ඔක්කොම දන්නවා. මම සමාධි ත්‍රිපිටකය ලැබුවා හරිද? ඈ? බෑ. බුදුහාමුදුරු පිළිදර්ශනයක්. මොකද්ද? දුක හට ගන්න දර්ශනයක් පෙන්වනවා. දුක නිරෝධ කරන දර්ශනයක් පෙන්වනවා. අන්නේ දර්ශනය දැකලා එයා දුකෙන් නිදහස් වෙන පැත්තට යනවා. ඉතින් මෙන්න මේ මේ කරුණු කාරණා ටික ලබා ගත්තා නම් අන්න ඒ කෙනාට ලැබෙන ඥානයක් තියෙනවා. ඔන්න ඔය ඥානෙට කියනවා උද්‍යව්‍ය ඥානය කියලා. දැන් අපි බලන්න ඕනේ ඇත්තටම අපිට උද්‍යව්‍ය ඥානෙ තියෙනවද? නැති. මොකද උද්‍යව්‍ය ඥානෙ කඩපාඩම් කරලා ගන්න බෑ. හරි? එහෙම ගන්න එක නෙමෙයි. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඥාන 73ක් විස්තර කරනවා. මේ ඥාන 73 මේ විදිහටම සම්පූර්ණයෙන්ම පිළිටන්නේ ලෞතුරා බුදු කෙනෙක්ට විතරයි. මේ ඥාන 73න් අන්තිම ඥාන 6 පිළිටන්නේ ලෞතුරා බුදු ඥානන් වහන්සේට පමණමයි. ඉතුරු 60 ගන්න තමයි ආර්ය ශ්‍රාවකයන්ට පිළිටන්නේ. අන්තිම ඥාන 6 ෂඩ සාධාරණ ඥානික 6ක් තියෙනවා. මෙන්න මේ 6 පිටින්නේ නැහැ. අන්තිම ඥාන 6 පිටින්නේ නැහැ. අන්තිම ඥාන 6 පිටින්නේ නැත්නම් අපිට අපි ඒක ගැන හිව්වේ නැතුනට කමක් නැහැ නේ. ඈ? අපිට අපිට හොයන්න පිටින්නේ නැහැ නේ අපිට. ඉන්දිය කරුවත් ඥානි. අනුගේ ඉන්දිය කියන්නේ අපි. දෙන්නේ අපි ඒක හොයන්න ඕනේ නැහැ. අපි අපි ඥානය ගැන දැනගත්තා කියලා. අපිට තේරෙනවද? ඒක තේරෙන්නේ නැත්තේ. ඌ අපිට ඥානෙ නැහැ. ඉතින් අපිට නැති ඥානය තේරෙයිද? තේරෙන්නේ නැහැ. නේ? හැබැයි ඊතුරු ඥාන ටික තේරෙනවා. ඔන්න ඕකේ පළවෙනි ඥානය තමයි සුතමේ ඥානය. පළවෙනි ඥානය සුතමේ ඥානය. ඊට පස්සේ තමයි සීලමය ඥානය, චින්තාමය ඥානය, මේ ඥාන ටික ඊට පස්සේ. එතන මෙන්න ශ්‍රුතමය ඥානය කියන ලැබෙන්නේ කොහෙන්ද? තථාගතයන් වහන්සේ දේශනාභාර විභංගේ නිති ප්‍රකරණයේ දේශනාභාර විභංගේ විස්තර කරනවා. ඒ ශන සම්පත්තිය කොහින් ලැබේද යත්. මෙන්න මේ ශන සම්පත්තිය කොහොමද ලැබෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ අසාධනගත සග්‍රහ්මචාරී උත්තමයේ දහම් දෙසයි. හේ දහම් අසා ලැබෙන්නා වූ ඥානය ශ්‍රුතමය ඥානයයි. ඒ අසා දැනගත්තා වූ යතෝත්තර ධර්මයට අනුව සුත යතෝත්තර ධර්මයට අනුව එහෙමයි විස්තර කරන්නේ. මෙන්න සුතෙන් අහගත්ත යථාර්ථ ධර්මයට අනුව තමා තුළ වූ යෝනිසෝ මනසිකාරයෙන් උපඥාණය චින්තාමය ඥානයයි. මෙන්න මේ ඥාන දෙකෙන් ලබන්නා වූ රූප අරූප ග්‍රහය අරමුණු කෙරෙහිදී චන්ද්‍රාගය අදුරු කරන ඥානයක් ඇද්දය භාවනාවේ ඥානයයි. යන ඥාන ලැබෙන විදිහ. එතකොට යටකොට විස්තර කරනවා සුතමේ ඥානය ලැබෙන්නේ අනුකුම්ගේ දේශනාවකින් පමණමයි. චින්තාමේ ඥානය ලැබෙන්නේ තමා තුළ වූ යෝනිසෝ මනසිකාරයෙන්මයි. අන්නේ යතෝත් ඥාන දෙකෙන් ලැබුවාම රූප අරූප ආදී අරමුණු කෙරෙහි චන්ද්‍රාගය අදුරු කරන අන්න ඒක භාවනාවේ ඥානයයි. එතකොට එක ඥානයක් විතරක් ලැබුණාට මදි. කියන්නේ සුතමේ ඥානය විතරක් ලැබුණාට මදි. චින්තාමේ ඥානය නැත්තම් අර සතර අපාගත වෙන භවයේ නැසන ඥානය හම්බ වෙන්නේ නැහැ. ඒක භාවනා ඥානය ඊළඟට එන්නේ. එතකොට නිකන් හිතලා හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඒක ගන්න ඕනේ. එතකොට අන්නේ හිතපු දෙයට අනුව Tamante ඥානය ලැබුණා නම් <clears throat> ඒ ලැබිච්ච ඥානාධිකේ අවබෝධය තමයි මෙන්න මේ උද්‍යව ඥානය කියන්නේ. ඥාන 73 එකක්. ඒකට උද්‍යව ඥානය අර ඥාන 6යි ටිකක් නෙමෙයි 60 ගානටයි ටිකක්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඥානය හැමෝටම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් ඉඳන් අරියත් උත්මය දක්වාම පිහිටන ඥානයක්. බලමු අතර මෙන්න මේ ඥානයයි අර සම්මාදිට්ඨි ඥානයයි අතර ගැළපීමක් තියනවාද කියලා. කියන්නේ සම්මාදිට්ඨි කියලා යමක් දැනගත්තා නම් ඒකයි මේ කියන දෙය අතර සම්බන්ධයක් තියනවාද කියලා බලන්න ඕන. ඉතින් මෙන්න මෙතන උද්‍යව ඥානය විස්තර කරනවා. යමෙක් උද්‍යවේ දකීද වැය දකී. උදේ දකින්නේ වැය දකින්නේ උද්‍යවේ දකී. ඊළඟට ඉස්සගනවා උදේ දකින්නේ 25 ආකාරයයි වැය දකින්නේ 25 ආකාරයයි උදේ වැය දකින්නේ 50 ආකාරයකින් උදේ අවුවේ දකි කියලා. ඔක අනුපස්සන්ති කියන සූත්‍රය කොට විස්තර කරනවා කේනට්ටේන අනිච්ච. කේනට්ටේන කියන්නේ කුමන අර්ථයෙන්ද? කයට්ටේන අනිච්ච නෙමෙයි කියන්නේ. කේනට්ටේන අනිච්ච. කුමන අර්ථයෙන්ද අනිච්ච? එතන විස්තර කරනවා උපාද දකින්නේ 25 ලක්ෂණයයි වැය දකින්නේ 25 ලක්ෂණයයි උපාද වැය දකින්නේ 50 ලක්ෂණයකින් අනිච්ච දකි කියලා. නම් මේ මොකද්ද දකින්නේ? අනිච්ච දකින්නේ. හැබැයි බලමු උදේ අවුවේ 25 මොකද්ද? වැය 25 මොකද්ද කියලා. එහෙනම් මුලින් අපි උදේ අවුව ගැන බලමු. ඊළඟට වැය ගැන බලමු. දැන් මේක 25ක් තියෙනවා මේ පැත්තේ 25යි මේ පැත්තේ 25යි 50යි. ඉතින් අපිට හිතෙනවා ඉතින් මගේ අම්මේ 50 මෙහෙම 25යි අර පැත්තේ 25යි තවත් එකක් පාඩම් කරන්නත් දන්නේ නැහැ අම්මේ. පාඩම් කරලා ඇති වෙලා දැන් තියෙන්නේ තවත් 25 පාඩම් කරන්න දෙයක් නැහැ. chart එකක් ගහගෙන කියලා නේ. එහෙම හිතනවනේ. මොකද මේක පාඩම් කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඕලා දැන් සමහර කට්ටිය මෙතන අහපුවා ඇති නැති ඇති. ඇත්තටම මොකද්ද උද්‍යව විඥානය කියලා අහලා තියෙන්නේ. මොකද අහපු එකක් තියෙනවා උද්‍යව විඥානය කියලා. මොකද අහලා කලේසි. ඈ මොකද අහලා තියෙනවා? මොකක්ද කියලා අහලා තියෙන්නේ? අනේ. ඔය සමහර කට්ටිය මේකට කියනවා ඇති වුණා නැති වුණා කියලා. ඔහොම එකක් නම් කියනවා. ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා. එහෙනම් මේ මොකක්කෝ ඇති වුණා නැති වුණා කියලා ඇහුවාම ඊළඟට පොඩක් ඇහැර ගියාම ආ ඊළඟට ප්‍රශ්නයක් එනවා. ගොඩක් අය කියන එක තමයි මේ කය මොහොතක් මොහොතක් පාසා ඇති වෙනවා මොහොතක් මොහොතක් පාසා නැති වෙනවා කියලා. මේ භාවනා කරන මට සම්බෙලා තියෙනවා මේ භාවනා කරන්න නැති ඉන්නවා. මේ භාවනා කරගෙන මෙහෙම ඉන්නකොට මේ කය හට ගන්නව පේනවලු නැති වෙනව පේනවලු හට ගන්නව පේනව නැති වෙනව පේනවලු. එහෙනම් මේක මේ කය හට ගන්නව නැති වෙනව පේනවනම් මේ කියන උද්‍යව ඥානය ඇතුලේ ඕක විස්තර කරන්න ඕනද නැද්ද? මේක විස්තර කරන්න බෑ. එහෙනම් අපි බලමු ඇත්තටම එහෙම එකක් මේක විස්තර කරනවද කියලා. විස්තර කරනවා නම් හරි. විස්තර කරනවා නෑ. එහෙනම් මොකක් හරි ඔන්න ඔය කය හට ගන්න 25ක් වෙන්නන්න ඕන නේද? ඒකය නැති වෙන 25ක් තියෙනවා. නේ? හරි. එතකොට තථාගතයන් වහන්සේ වෙන විස්තර කරන්න ගියා විස්තර කරන මුලින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් අන්න බලන්න දැන් කය ඇති වෙනව නැති වෙනව පේනවලු. කය සනි දසනද අනි දසනද? දැන් කොහොම පේන්නේ? කය අනි දසන? පේනවද? පේන්නේ නැහැ. එතන එක. ඊළඟ ප්‍රශ්නේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන විස්තර කරනකොට ඔය පහට ගන්නවා කය කියලා. එහෙමයි. දැන් රූප මේක රූපේනේ. මේක සනි දසනද අනි දසනද? මේක සනි දසනයි. ඒතර බුදු සාසනේ කය කිව්වේ අනි දසනයි. දැන් කොහේ හරි ඒකට පැටලිලාද නැද්ද? එයි මේ අපබස කතාවක් කියන්නේ. අර ඇතුණා නැතුණා කිව්වොත් එහෙම හරි ප්‍රශ්නයක් එනවා. මේක බලමු කතා කරගෙන මහසේ මොකද පෙන්නන්නේ කියලා හිතේ මේ උදේ විඥානය කියන එකේ. එහෙනම් මෙන්න මේක කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් තියෙනවා. මෙන්න මේ පහත් එක්ක තව අපි උදා කරගන්න පහක් තියෙනවා. මේ පහත් එක්ක උදා කරගන්න පහක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර, නිබ්බන්ති. අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර, නිබ්බන්ති. මෙන්න මේ පහක් පහක් එක උදා කරගන්නවා. වසර පහක් 25 ඉන්නවා. දැන් අපි එකින් එක අරන් බලන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. මේ කතා කරගෙන අපි බලනවා අවිද්‍යා සමුදය රූප සමුදය. අවිද්‍යා සමුදය වේදනා සමුදය. අවිද්‍යා සමුදය තණ්හා සමුදය. අවිද්‍යා සමුදය කර්ම සමුදය. අවිද්‍යා සමුදය නිබ්බන්ති ලක්ෂණ. ඊළඟට ආයි විස්තර කරනවා තණ්හා සමුදය රූප සමුදය. තණ්හා සමුදය වේදනා සමුදය. තණ්හා සමුදය ආහාර සමුදය. කර්ම සමුදය නිබ්බන්ති ලක්ෂණ. එතන 10යි. පහ ඉස්සල පහයි දැන් පහයි 10යි. ඊළඟට කර්ම සමුදය රූප සමුදය කර්ම සමුදය වේදනා සමුදය කර්ම සමුදය සංඥා සමුදය සංකාර සමුදය විඥාන සමුදය ඊළඟට එනවා ආහාර සමුදය රූප සමුදය ආහාර සමුදය වේදනා ආහාර සමුදය සංකාර විඥාන සමුදය ඊළඟට එනවා නිබ්බන්ති ලක්ෂණ රූප සමුදය, වේදනා සමුදය, තණ්හා සමුදය, ආහාර සමුදය, සංඥා සමුදය, සංකාර සමුදය, විඥාන සමුදය. වසර පහ 25යි. දැන් මෙහෙම කිව්වහම නිකන් මේකම මේ හරි පටලැවිලි සහගතයි වැඩි. දැන් මේක එකින් එක අරගෙන බලන්න ඕනේ නේද? ඉතින් එකක් හොඳට තෝරගත්තාම මේක යන ආට් එක තේරෙනවා Tamanට. මේක රටාවකට යන්නේ. ඔය රටාව හොඳට තේරෙනවා. දැන් මම මේක මේ පැත්තේ 25 කියනවා, මේ පැත්තේ 25 කියනවා. ඊයා මේක අහනකොට නිකන් මේ මහ හිසේ කැක්කුමක් වගේ. මහ මෙරක් වගේ. හැබැයි මේක අන්තිමට මම පේලි දෙකකට කියනවා. එහෙනම් වචන දෙකකට කියනවා මේක අන්තිමට. ඒක උඩ නිදහස් නේ. එහෙනම් හොඳ වෙනවා. වචන දෙකකට නම් කියන්නේ අවුලක් නැහැ. මේ 50 25ක් වගේ මම එකක් වගේ. එහෙම තමයි මේක තියෙන්නේ. හැබැයි මේක මෙහෙම තිබුණාට මේක වචන දෙකකට අන්තිමට ගේනවා. ඒක හොඳයි නේද ඔයාලා? තමන් බලන්න හොඳේ. මොකද කච්චානක සූත්‍රයත් එක්ක මේක මම ගන්න කලබල. බලන්න මට තේරෙයි හරියට. හරි එකක් අරගෙන බලමු දැන් ඔන්න. ඔන්න මොකද? අවිද්‍යා සමුදය රූප සමුදය කියලා එකක් කියනවා. ඔන්න අපි දැන් රූපයක් දකිනවා. හරි? අපි හිතමු මොකක්ද අපි මේ ඔලෝසු කියලා අපි. දැන් මෙන්න මේ ඔලෝසු රූපයක්ද නැද්ද? රූපයක්. මේ රූපය අපිට පේන්නේ මොන විදිහටද? වේදනාව මොකද්ද? උපේක්ෂා සාගත. සංඥා ටිකක් තියෙනවා කොළ පාට සුදු පාට මේ අපල් ගෙඩිය වගේ ඔය කතන්දරේ තියෙනවා. හරි. ඔන්න සංඥා ටිකකුත් තියෙනවා. දැන් මොකක්ද කියලා අඳුරගන්නේ? ඔලෝසු කියලා අඳුරගන්නවා. කෙලෙස්ද? නැහැ. ඔන්න ඔල්ලෝසු දැකලා යනවා. ෂා. ඒ ඔල්ලෝසු නම් මරු. විද්‍යාවද විද්‍යාවද? අවිද්‍යාව සමුදය රූප සමුදය. ඔන්න රූපය උදා කරගන්න වැඩේ කරනවා. මොකද කරන්නේ? මෙන්න මේකත් එක්ක අර මුලින්ම දැක්ක මොකද නාමය? නාමයෙන් මේ අඳුරගත්තේ මගේ සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම කියලා. ඔන්න ඔය නාමයෙන් අඳුරගත්ත එක අවිද්‍යාවෙන් බැඳිලා. රූප ගොඩ නගන්න ඕන, සතර මහා භූත ගොඩ නගන්න ඕන, රූපස්කන්ධය උදා කරගන්නවද නැද්ද? එහෙනම් අවිද්‍යාව සමුදය රූප සමුදයක් වෙන්නේ. ඇයි? ඊළඟ මතු රූපය හදනවා. මොකද සතර මහා භූත ඇහැ හදනවා. මොකද රූප තණ්හාවක් තියෙන හින්දා රූප බලන්න ඇහැක් ඕනේ. එහෙනම් මේ මොකද හදන්නේ? ඇහැක් හදනවා. ඇයි ඊළඟට රූප බලන්න. ඇයි අපි ළඟ තියෙන රූප තණ්හාවක් නේද? රූප තණ්හාවක් තියෙනවා නම් අපිට අපේ උමනාව මොකද්ද? රූප බලන්න. රූප බලන්න නම් ඇහැ කොනද නැද්ද? එහෙනම් අර සතර මහා භූත මේ රූපේ අරගෙන ඊළඟ භූතේ ගොඩ නගනවද නැද්ද? අර නාම රූප කියලා. අන්න ඒ රූපේ එහෙනම් රූප සමුදය හදාගත්තද නැද්ද? අන්න රූප සමුදය හදාගත්තා. මොකෙන්ද හදාගත්තේ? අවිද්‍යාවෙන් වැඩිලා. එහෙනම් අවිද්‍යාව සමුදය රූප සමුදය. දැන් ඔන්න ඔය අවිද්‍යාව සමුදය රූප සමුදය වෙනත් එක මොකද වෙන්නේ? ඒකත් කියලා මොකද වෙන්නේ? අවිද්‍යාව සමුදය වේදනා සමුදය. එතන උපේක්ෂා වේදනාව අරගෙන දැන් මොන වේදනාවකටපත් වෙන්නේ? ඒකෙන් මොකක් ලැබෙයි කියලාද? සුව වේදනාවක්, සැප වේදනාවක් ලැබෙයි කියන. අන්න ඒ වේදනාවට තමයි කිව්වා ඉස්සලා කිව්ව සංපස්සජා වේදනාව. දැන් මේ ඇත්ත රියල් වේදනාවක් තිබ්බා. මොකද උපේක්ෂා. හැබැයි ඒකට අවිද්‍යාවෙන් බැඳිලා භුක්ති විඳින්න යන වේදනාවක් හැදුවා. ආස්වාද වේදනාව. මොන වේදනාව? දැන් ඉතින් අර සංඥා මොකද තියෙන්නේ? කොළ පාට නම් අර කොළ පාට ගත්ත එක හැඩතලිය ගත්ත එක මොන මොන හරි ගත්ත එක ඒකේ තියෙන මොකක් හෝ සංඥාවක් අපි අභිනන්දනය කරලා ඉන්නවා. නේ. දැන් මඤ්ඤණාවද නැද්ද? ආන මුල පරිය සූත්‍රය බලන්න. දැන් මඤ්ඤණා. දැන් මෙන්න මේ ඔල්ලෝ සෝතේ මොකෙන්නේ දැන්? මේ කරන සංකාර වැඩ පිළිවෙල ටික රාගෙන්න රාග අපි සංකාරය. දේශෙන්න දේශ අපි සංකාරය. ඔන්න සංකාර වැඩ පිළිවෙල දැන් අර මුලින් දැක්ක සංකාරය අභිමවා ගිල්ල දැන් රාග දේශ මොහොලින් ගත්ත සංකාරයක් හදනවා. ඒ අවිද්‍යාවෙන් ගත්තේ. එහෙනම් ඔන්න අවිද්‍යාව අවිද්‍යාව සමුදය සංකාර සමුදය. ඊළඟට මොකද දැන් ඔන්න අර ඔර්ලෝසු දිහා දැන් ඔර්ලෝසු විදියට තඳුරගෙන දැන් මොකද වෙන්නේ? සා ඒ ඔර්ලෝසු නම් අරු. අන්න අහුණාද නැද්ද? විඥානය නැමැති මායාකාරයට දැන් අහුවෙලා. එහෙනම් මේ අවිද්‍යාව මුල් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥානය අභිමවා පංච උපාදානස්කන්ධයක් ගොඩ ගන්නවා රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ වැඩ පිළිවෙල කරා. එහෙනම් උපාදානස්කන්ධ වැඩ පිළිවෙලක් නම් කරේ ධම්මචක්කේ පද කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා. එහෙනම් දැන් මොකද උදා කරගත්තේ? දුක්ඛස්කන්ධයක් උදා කරගත්තා. මොකක් කරලාද? රූපයක් කෙරෙහි අවිද්‍යාවෙන් බැඳිලා. හරිනේ? ඔන්න එක. දැන් පහම අපිට තේරෙනවා. ඊළඟට මොකද වෙන්නේ? තණ්හා සමුදය රූප සමුදය. මේ හොඳට ආට් එක බලාගන්න මේ එකම කතන්දරයක් කියනවා ආකාර විස්තරකට. පහකට. දැන් මෙන්න මේ රූපය අවිද්‍යාවෙන් ගන්නවත් එකම ඒකේ හා වෙන්න ඕනද නැද්ද? හා වෙන්න. හොඳයි වටිනවා. තණ්හා. තණ්හා සමුදය රූප සමුදය. මොකක් එක හා වෙන්නේ? රූපයක් එක හා වෙනවා. ඒ රූපය හොඳ හින්දා. අන තණ්හා. එහෙනම් තණ්හාවක් දැන් රූප රූප තණ්හාවක් තියෙනවද නැද්ද? රූප තණ්හාවක් තියෙනවා. එහෙනම් ඊට පස්සේ තණ්හා සමුදය වේදනා සමුදය. ඒ තණ්හා මේවා තමයි පරිසම්පාදයේ ගැඹුරුම පැත්ත සිද්ධ වෙන්නේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සිද්ධ වෙන්නේ ඒක තමයි. ඇයි? තණ්හා ප්‍රත්‍ය වේදනා. දැක්කද? ඒක තණ්හාව තියෙන. වේදනාව ප්‍රත්‍ය තණ්හානේ අපි දන්නේ. හැබැයි මෙතන මොකද කරන්නේ? තණ්හාවෙන් බැඳෙනවා වේදනාවට. ඒකයි අඤ්ඤමාජ ප්‍රත්‍ය සිද්ධ වෙන්නේ. දෙපැත්තටම. ආයර වේදනාවට ආයි හා වෙනවා. දෙවෙනි එක. ඊළඟට මොකද්ද? තණ්හාව සමුදයා සංකාර සමුදයා. මේ සංඥා සමුදයා. අර සංඥා ටිකට මොකද කරන්නේ? ආයි ඒවටම හා වෙලා ඉන්නවා. තමන් මොකද තමන් හොඳට මේ වෙච්ච රූපයක් එක මේ කතා බලා ගන්න මනසින් ඒක තමන්ට තේරෙයි කොහොමද හා වුනේ කියලා. මොකක් හරි ගෙදර හරි කොහේ හරි බලන රූපයක් එක බලන හොඳ තේරෙයි. අර මම ගෙවල් මාරයි කියන්නේ බලන්න. අර ගෙයි තියෙන එක සංඥාවකට සමානලට හා වෙලා තියෙනවා. සමස්තකෙටම නෙමෙයි. එක පාටට. එක වර්ණ සංඥාවට. එක එක මොකක් හරි ගන්ධ සංඥාවට. එක්ක රස සංඥාවට, එක්ක ස්පර්ශයට. මොකක් හරි එකකට හා වෙනවා. එහෙනම් තණ්හාපච්චා ඔන්න තණ්හා සමුදය, රූප සමුදය, වේදනා සමුදය, සංඥා සමුදය, සංකාර සමුදය. දැන් තණ්හාව නම් මොකෙන්නේ? ආපෝ සංකාරයකට බැඳෙනවා. බලන්න මේ මේ පරිසම්පාදයට කොච්චර ජාලයක් මේකට ක්‍රියාත්මක වෙනවද කියලා අපිට තේරෙන්නේ නැතුණා. ඒ තණ්හාවෙන් මේ ආපෝ සංකාරයකට බැඳෙනවා. ඔයාලා පරිසම්පාදයේ විභංග ප්‍රකරණය කියගෙන යනකොට සමහර තැන් හම්බෙයි සංකාර සංප්‍රයුක්ත සංකාර සංප්‍රයුක්තයෙන් වේදනාව හට ගන්නවා වේදනාව වේදනා සංප්‍රයුක්ත සංකාර හට ගන්නවා ඔහොම විස්තර කරන දෙපැත්තට. ඉතින් අර බැලුවහම මහා එහෙනම් ලොකු විස්තරයක් තියෙනවා තේරෙන්නේ නැහැ කියලා ඇත්තටම. හැබැයි උද්‍යවඥානෙත් එක්ක ගත්තාම තේරෙන්නේ මේක තමයි සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට තණ්හා පච්චා මොකද වෙන්නේ? තණ්හා සමුදය, විඥාන සමුදය. දැන් අර ආයි ආවිලා දිනනකොට අර ගොඩ නගු විඥාණයට ආයි ආවිලා. අර හොඳයි කියලා ගත්ත විඥාණය. එහෙනම් ඒතරත් මොකද මේ තණ්හාවෙන් ආපම හදාගෙන තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ආයි හදාගෙන තියෙනවා. උඩේක හදාගත්තේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. උදේකේ අවිද්‍යාවෙන් හදාගෙන උදාගත්තේ මොකද? තණ්හා අවිද්‍යාව සංකාර උදාගන්නේ මොකද? දුක්ඛ ස්කන්ධය උදාගත්තා. මෙතන තණ්හාවෙන් ආවිලා මොකද උදාගත්තේ? අවිද්‍යාව කියන එක මොකේ තියෙන්නේ? පරිසම්පාදේ. තණ්හාව කියන එක මොකේ තියෙන්නේ? මෙන්න මේ මොකක්ද මේ කියන ඇත්තේ? ආන්න දැන් පොඩ්ඩක් ඔන්න ආට එක තේරෙන්න ඕන. මේ මොකක්ද කියන්නේ කියලා. දැන් අත තණ්හා. මෙතන අවිද්‍යාව. දැන් මේ දෙක එකක්ද දෙකක්ද එකම දෙයක්ද කියලා තියෙන්නේ? එකම දෙයක් හැබැයි ආකාර දෙකක්. එකම දෙයක් ආකාර දෙකකට කියනවා. නේ? දැන් ඊළඟ එක තමයි ටිකක් අපිට තෝරගන්න ටිකක් අමාරු. හේතුව මොකද? ඊළඟ එක තියෙන්නේ කර්ම සමුදය. කර්ම සමුදය, රූප සමුදය, කර්ම සමුදය, කාණ වේදනා සමුදය, කර්ම සමුදය, රණ්ණා සමුදය, මේ මේ සංකාර සමුදය, විඥාන සමුදය, සංඥා සමුදය කියලා. මේ කර්ම කිව්වහම එකපාරටම තේරෙන්නේ නැහැ. මේ මොකද කියන්නේ? ඒ දැන් කර්ම කියපු ගමන් අපිට මොකද මතක් තියෙන්නේ? ඔව් අපිට මතක් කියන්නේ කර්ම කියන එක තමයි. කර්ම කියපු ගමන්. මේ ඉතින් අපේ කර්මනේ. එහෙම කර්ම කතාවක් නෙමෙයි කියන්නේ. මේ කර්ම හොයාගන්න තියෙන ලේසිම තැන තමයි චේතනාව විකවේ කම්මව බදාන්නේ. එහෙනම් මොකක් මුල් කරගෙන කර්ම රැස් වෙන්නේ? චේතනාව මුල් කරගෙන. ඒක චේතනාව මුල් කරගෙන කර්ම රැස් කරන්න පුළුවන් තුනක් තියෙනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. ඔච්චරයි ඉතින්. කාය සංචේතනා, කාය සංකාර, වචී සංචේතනා, වචී සංකාර, මනෝ සංචේතනා, මනෝ සංකාර. එහෙනම් චේතනාම් පිටකේ කම්ම වදාම කියලා ඒ පැත්තෙන් කියනවා. අනිත් පැත්තෙන් කියනවා කාය සංචේතනා, කාය සංකාර, මනෝ සංචේතනා, මනෝ සංකාර, වචී සංචේතනා, වචී සංකාර කියලා. එහෙනම් මේ මොකක් ගැනද කියනවද මේ ඇත්තම? චිත්තය ගැන නේද? මතකද මම අර උදේ පෙන්නුවා සංකාර වලට පෙන්නුවා චිත්තය සම්ප්‍රයුක්තයි. සංකාර මොකද කිව්වේ? චිත්තය සම්ප්‍රයුක්තයි. එහෙනම් මේ මොකක් ගැනද මේ කර්ම කියලා කියන්නේ? ඔය චිත්තය සම්ප්‍රයුක්ත මොකද? සංකාර ගැන. මේ කතා කරන්නේ මොකක් ගැනද? පේන්නේ නැති මාට. සංකාර ගැන විස්තර කරන්නේ. හැබැයි සංකාර කියලා වචනේ මේ තියෙන්නේ. තියෙන කර්ම කියලා. දැක්කද ඒක ගලප ගන්න ඕන තැන. චේතනා වික්කේ කම්මව දාගෙන කර්ම වලට ගත්තා. චේතනා මුල් කරගෙන තියෙන වාචී සංකාර කාය සංකාර මනෝ සංකාර. ඒක සංචේතනාවක් කරගත්තා නම් චිත්තේ ගොඩනගනවා. එහෙනම් අතන විස්තර කරා චිත්තේ සම්ප්‍රයුක්තයි කියලා සංකාරයට. එහෙනම් මෙතන චේතනාවක් මුල් කරගත්තා නම් අනිත් පැත්තෙන් කර්ම කියලා කියන්නේ මොනවද? සංකාර වැඩ පිළිවෙල. එහෙනම් සංකාර සමුදය රූප සමුදය. සංකාරය මුල් කරගෙන තමයි කර්ම ටික රැස් කරන්නේ. මොකද මෙතන කර්ම කියලා කියන්නේ ඉදප්පච්චතා පටිච්ච සමුපාදයට අනුව හදන කර්ම භාවය ගැනයි මේ කියන්නේ. කර්ම කියන්නේ කර්ම භාවය. ඉදප්පච්චතා පටිච්ච සමුපාදයට අනුව. භවදී ආකාරයි කර්ම භවයි උප්පති භවයි. මේ මොහොතේ හදන එක. කෙලෙස් වලින් හදන එක. හරි? අවිද්‍යාවෙන් හදන එක. ඒ ඒ මොහොතේ. එතකොට මෙන්න මේ ඒ ඒ මොහොතේ අபிසංකාර වැඩ පිළිලක් කරමින් කරන කර්මය ගැන කර්ම භවය හදන එක ගැන මේ කියන්නේ. අන්න ඒක හදන්න මොකෝ කරන්නේ අපි? ආ ඒ චේතනා මුල් කරගෙන රූප සමුදය කරනවා. නේ? ඉතින් ඒක රූපයක් එක්ක වෙන්න පුළුවන්, ශබ්දයක් දැන් ශබ්දයක් එක්ක වෙන්න පුළුවන්, ගන්ධයක් එක්ක වෙන්න පුළුවන්, රසයක් එක්ක වෙන්න පුළුවන් ඕන එකක් එක්ක. අරගෙන මොකද කරන්නේ? සතර මහා භූත ටික ගොඩ නගන්න ඕන රූපස්කන්ධය ගොඩ නගනවා. ඇහැ කන නාසය දිවක් ශරීරයක් මනක් කියන මෙන්න මේ රූපස්කන්ධය ගොඩ නගනවා. එහෙනම් රූප සමුදය. ඇයි රූප සමුදය ගොඩ නගන්නේ? ඒ කර්ම ටික රැස් කළා වින්දනයක් ලබන්න පුළුවන් කියලා හිතෙන හින්දා. එහෙනම් වේදනා සමුදය. සංඥා සමුදය, සංකාර සමුදය, විඥාන සමුදය. එහෙනම් තුන්වෙනි එකෙත් අපි මොකක් හරි උදා කරගෙන තියෙන්නේ මොකද්ද? කර්ම කියලා මොකද්ද උදා කරගෙන තියෙන්නේ? දුක්ඛ ස්කන්ධය. එහෙනම් ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? දුක්ඛ ස්කන්ධය උදා කරගත්තේ මොකක්ද නේද? පටිච්ච සමුප්පාදය. එහෙනම් පළවෙනි එක තිබෙත් මොකද්ද? අවිද්‍යාව සමුදය කියලා. පටිච්ච සමුප්පාදය. දෙවෙනි එකේ තණ්හා සමුදය කියලා මොකද්ද තිබෙන්නේ? තුන්වෙනි එකේ කර්ම කියලා මොකක්ද තියෙන්නේ? ඒත් පටිච්ච සමුප්පාදය. එහෙනම් මේ තුනේම තියෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. එහෙනම් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද උදා කරගෙන තියෙන්නේ? දුකක් උදා කරගෙන තියෙන්නේ. ඔන්න තුනකට. දැන් හතරවෙනි එක බලමු මොකද්ද කියලා. හතරවෙනි එක තියෙනවා ආහාර සමුදය. එහෙනම් මේක තමයි ටිකක් වෙනස්. අර කර්ම වගේ මේකත් වෙනස්. හේතුව මොකද? ආහාර සමුදය රූප සමුදය කිව්වහම පොඩි ප්‍රශ්නයක් එනවා ආහාර ටික හොයාගන්න ඕනේ ඔක්කොම කන්නේ. ආහාර හොයාගන්න නැතුව මේක හොයන්න බැහැ. මේකට පොඩ්ඩක් මේ මතුවට පොඩ්ඩක් වැඩි විස්තර කරන්න තියෙන කාලය. මොකද හේතුව මෙතන මේව කරගත්තොත් හරියම තෝරගන්න වෙනවා මෙන්න මේ. දැන් අපිට ආහාර කියනකොට හොයාගන්න වෙන්නේ අපිට මතක් වෙනවා මෙන්න මේ. බලන්න මෙන්න මේ කියන එක. ආහාර සූත්‍රයේ මේ විස්තර කරන සංයුත්ත නිකාය දෙකේ පිටු 20 පිටේ. මහණෙනි, උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්නා සත්වයාට අනුග්‍රහය පිණිසත් ආහාර හතරකි. හොඳ බලන්න මොකද කියන්නේ කියලා. උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්නා සත්වයාට අනුග්‍රහය පිණිසත් ආහාර හතරකි. ඒ කවර හතරක්දයක්? කබලිකාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර මේවි. මානිනි මේ ආහාර උපත් සත්‍යයේ පැවැත්ම පිණිසත් උපදිනා සත්‍යයේ අනුග්‍රහය පිණිසත් පවතී. ඒත් සත්‍යයේගේ ඉපදිච්ච සත්‍යයට ආහාරක් තියෙනවා. ඉපදෙන්න ඉන්න සත්‍යයට තර. මේකේ පළවෙනි ආහාරය තමයි කබලිකාර ආහාර. මෙන්න මේ කබලිකාර ආහාර කියන්නේ මොනවද? මේක මේක තියෙනකම කියන්නම් ඒක උඩ ලේසි නේ. ඔව් මෙන්න මේක තියෙනවා කබලිකාර ආහාර කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. පිඩු කොට බුදින බත් ආදී ආහාරයි. මොනවද කබලිකාර ආහාර කියන්නේ? අපි වචනේ කියනවා කනබුන ආහාර. මේවනේ. හරි. අනාගාමී ඵලය පූර්ණ කරපු උත්මයන්ටයි රහතන් වහන්සේටයි කබලිකාරාහාර නිරෝධයි. හරිද? අනාගාමී ඵලය පූර්ණ කරපු උත්මයන්ටයි රහතන් වහන්සේටයි කබලිකාරාහාර නිරෝධයි සම්පූර්ණයෙන්. එහෙනම් කබලිකාරාහාර කියන්නේ කනබුන ආහාර නම් උන්වහන්සේලාට කනබුන ආහාර නිරෝධ කනබුන ආහාර ගන්න පුළුවන් බැරිද? කබලිකාර ආහාර කියන්නේ කනබුන ආහාර නම් හොඳේ අනාගාමී ඵලය පූර්ණ කරපු උත්මයන්ටයි ආර්යත් උත්මයන්ටයි කබලිකාර ආහාර නිරෝධයි එහෙමනම් අනාගාමී උත්මයෝ තථාගතයන් වහන්සේත් දානය වළඳන්න විදිහක් නැත. එහෙම වළඳන්න කියන්නේ නේ. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ගටිකාරක ගෙදරට ඇවිල්ලා. ගටිකාර අනාගාමි ඵලේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා. මොනවද කරේ? සූප් එකකුත් බෙදාගෙන. දානෙත් උන්වහන්සේම බෙදාගෙන. වළඳලා ගියාද නැද්ද? අනාගාමි ඵලේ හිටපු ගටිකාර ගෙදර කෑම හදලා තියෙන ගටිකාරට කන්නද නැද්ද? කන්න. ඒක තථාගතයන් වහන්සේත් වැළඳුවද නැද්ද? වැළඳුවා. එහෙනම් මේ උත්තුමය දෙන්නම මේ කනබුන ආහාර වළඳලාද නැද්ද? ඒක කබලිකාර ආහාර කියන්නේ කනබුන ආහාර කිව්වොත් හරිද? හරිද වැරදිද? වැරදින්නේ බෑ. මේක හරියට වැරදිනවා වැරදි. බලමු ඊළඟ තියදී මොකද කියන්නේ කියලා. මහණෙනි මේ ආහාර සතර කුමක් හේතු කොට කුමක් ප්‍රභව කොට ඇත්තේද? ඔන්න මේ ආහාර ආහාර අතර කුමක් හේතු කොට කුමක් ප්‍රභව කොට ඇත්තේද අහනවා. මේ ආහාර සතරෝ හතර මොකද එකක් නෙමෙයි. මේ ආහාර සතර තෘෂ්ණාව නිදාන කොට තෘෂ්ණාව හේතු කොට තෘෂ්ණාව ජනිත කොට තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ. කබලි කරා කියලා තියෙන මොකද? තෘෂ්ණාව හේතු කොට තෘෂ්ණාව නිදාන කොට තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ. එතකොට කබලිකාර ආහාර කියලා තියෙන්නේ තෘෂ්ණාවටද බත්වලටද? කබලිකාර ආහාර කියලා තියෙන්නේ මාළු පිළිවෙලටද බත්වලටද? මේ තෘෂ්ණාවටද? තෘෂ්ණාවට කබලිකාර ආහාර කියන්නේ. තථාගතයන් වහන්සේ මේ මාළු පිළි මේ ඔක්කොම වැළඳුවානේ. ගානේ. උන්වහන්සේ කබලිකාර හර නිරෝධද නැද්ද? නිරෝධයි. බලන්න උදේ විලාන එකක් කියන්නේ. මේ සෙල්ලම් එකක් නෙමෙයි. හරි. මේක අපි කොච්චර දැන් තමම දෝලා ගන්න ඕනේ. ඇයි මේ? ලෝකෝත්තර අර්ථ වෙනකොට ලෞකික අර්ථ දුන්නාම මොකද ප්‍රශ්නේ? හේතුව මොකද? මේක ත්‍රිපිටකේ පරිවර්තනය කරනකොට පාලි පැත්තේ නෑ. සිංහල පැත්තේ තමයි වරහණ ඇතුළේ දාන්නේ බත් ආදී බුදින ලදා ආහාර කියලා. කවුරු කෙනෙක් දැන් පස්සේ ඉවරලා මම මේක පෙන්නන්න. මේ වරහන් ඇතුළේ මේ ආයෙත් හදලා උත්තේ. පස් පාලි පැත්තේ තියෙන කබලිකාර හර විතරයි. අපිට හිතෙනවා මේක වෙන්නේ කියලා. අපිට ඉතින් ඔක්කොම හරියන්නේ නැහැ. යට යටරෝල ලියනවා ඊළඟට තෘෂ්ණාව ප්‍රබෝග කොට තෘෂ්ණාව ජනිත කොට තෘෂ්ණාව ප්‍රබෝග කොට යම් දෙයක් ඇසුරු කරයි දෙය කබලිකාර ආහාරය. එහෙනම් ඇත්තටම කබලිකාර ආහාර වෙන්නේ මැල්ලුම්ද? මැල්ලුම් කියලා හිතන තෘෂ්ණාවද? මැල්ලුම් කියලා හිතන තෘෂ්ණාව දුරු කරපු කාමරාගය දුරු කරපු අනාගාමී උත්තමයට තෘෂ්ණාව රහිනයි. ඒක කබලිකාර ආහාරය නෝදයි කිව්වේ. දැන් මේක මේක හිතාගෙන අපි නොකා හිතලා හරියනවද? එහෙම නම් රතන ගලන්න බෑ. මම මේක පස්සේ පෙන්නන පුතමාස සූත්‍රේ. පුතමාස සූත්‍රේ අනික ආහාරවලට විස්තර කරන්නේ. ඒකෝ මේක මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ. ඊළඟට තියෙන දායකක් මොනවද? මහණෙනි යම්සේ මේ අතිරාග සූත්‍රය විස්තර කරනවා මේ වගේම සංයුත්ත නිකායේ මෙන්න මේ පාඩ තුනක් කියන හොඳ බලන්න මේ පාඩ තුන මොකක්ද කියලා. මහණේ යම්සේ රදවෙක්කෝ සිත්තරේ කියන්නේ මේ චිත්‍රයක් අඳිනවා. අඳිනකොට මොකක්ද වෙලා කහ පාට හෝ නිල් පාට හෝ මදටිය පාට. පාට තුනයි කියන්නේ. මොනවා කියන පාට තුන? කහ නිල් රතු. කහ නිල් රතු. පාට තුනයි කියන්නේ. මෙයා චිත්‍රයක් අඳිනවා නේද? අඳින කලී මැනවින් මට කුවරේක හෝ බිත්තේක හෝ රෙදිපටක හෝ සියලු අංගපසඟ ඇති රුවක් හෝ පුරුෂ රුවක් හෝ මවන්නේද? මේ චිත්‍රයක් පවනවා. මවන්නේද මහණෙනි එහෙයින් ඉදින් කබලිකාර ආහාරේ රාගයත් ඒවේ. මේ චිත්‍රේ කොහේ තියෙන්නේ? මාළු පිළි බිත්ති අඳින චිත්‍රයේ මාළු පිළි තියෙනවද? කනබණේවා තියෙනවද? ඈ? තියෙනවද? ඈ මොකද තියෙන්නේ ඒකේ? කබලිකාර ආහාරයේ රාගයක් තියෙවේ. එහෙනම් තෘෂ්ණාව කොහේ රාගය? එහෙනම් මොකද චිත්‍රය කෙරෙහි? චිත්‍රය කෙරෙහි රාගයක් තිබ්බනම් ඒකට කියනවා කබලිකාර ආහාර කියලා. එතකොට අපි කනබණ කෑමක් හරි ඒක කෙරෙහි රාගයක් තියෙනවනම් ඒකට කියනවා කබලිකාර ආහාර කියලා. දැන් ඕගොල්ලෝ මේ අඳින ඇඳුම් බැලඳුම් කබලිකාර ආහාර කරගෙන නැද්ද? ගෙවල් දොරවල් කබලිකාර ආහාර කරගෙන නැද්ද? ඒක කනවද? කටින් කනවද ඒවා? නෑ. හැබැයි කබලිකාර ආහාරද නැද්ද? මේ මේ හොඳ මේ සූත්‍රවල මේ සූත්‍රෙ මොකද කියන්නේ? චිත්‍රයකට කියන්නේ. විත්‍ය ගණිත චිත්‍රයකට කියන්නේ. ඇයි මෙතන මේ පාට තුනක් කියන තථාගතයන් වහන්සේ? කහ පාට කියනවා, නිල් පාට කියනවා, රතු පාට කියනවා. කහ පාට රාගයට, නිල් පාට මොහයට, රතු පාට දේශයට. එකල ගාන පාට තුනක් එක විස්තර කරනවා. ඊළඟට කියනවා මොකද්ද? කවරිකාරා රාගය ඇත්තේම වේ නම්, ඇල්ම ඇත්තේම වේ නම්, තණ්හාව ඇත්තේ නම්, විඥානයේ පීඨියද වැඩිමේද? යම් දැනක විඥානයේ වැඩිමේද පීඨියද, නාම රූප වැසගස්සේද, යම් දැනක නාම රූප වැසගස්සේද, සංකාර හටගත්තේද, ජරා මරණ ඇත්තේද, යම් දැනක ජරා මරණ ඇත්තේ නම්, ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආයාසය සහිතයි කියන්නේ. එහෙනම් මේ ඇත්තම කිව්වොත් ආහාර කියලා තියෙන තව වචනේ මොකද? තණ්හාව. මෙතන කිව්වා තණ්හාව කිව්වා විඥාන හටගත්තා කිව්වා, නාම රූප හටගත්තා කිව්වා, වේදනා හටගත්තා කිව්වා, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හටගත්තා කිව්වා. මේ මොකක්ද කියලාද? සංකාර විඥාන නාම රූප ජාති ජරා මරණ කියලා ඔය දිනක් ගැන මේ කියන්නේ. පටිච්ච සමුප්පාදේ. එන්නේ කබලිකාරහයි කියන්නේ මොකක්ද ගැත්තනො? පටිච්ච සමුප්පාදේ. දැන් පටිච්ච සමුප්පාදේ නිරෝධ කරන්න කිව්වට පස්සේ දැන් කන්නේ බොන්නේ නැතුව හිටියෝ. කෑම තමයි අවුල කියලා. ඈ? මතකද මම ගිහසට නිවාප සූත්‍රය කිව්වා. ඉරිදා. ඉරිදා තරපු නිවාප සූත්‍රය මොකද කිව්වේ? කෑම බීම තමයි අවුල කියලා ඒක කට්ටිය මොකද කරේ? කැලේට ගිහිල්ලා. කැලේ තියෙන කකා ඉන්නෝ ටික කාලයක් කරනකොට මොකුනේ? කෑම නැතුව ආයෙ අහිනියට පස්සෙලා ආයෙ එනවා මෙහෙට. අන්න ඒ දෙම මේ. ඇයි? සුස්නා වයින් කරන්න කිව්වම කෑම බීම කියලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද අපිට උඩට වැරදි පණිවිඩයක් ගිහින් තිනවා කබලික ආහාර කියන්නේ කන බොන ආහාර කියලා. මේක තව එක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රෙ මේක තියෙනවද නැහැ? ඒක විස්තර කරනවා මොකද? කබලික ආහාර යනු පංච නීවරණයි කියලා. ආහාර යනු පංච නීවරණයි. කාමචන්ද ව්‍යාපාද තීන විදුද්දච උකුච විචිකිච්ඡා. කාමචන්ද උද්දච කාමචන්ද ව්‍යාපාද උද්දච උකුච විචිකිච්ඡා කියන ඒවා තියෙනවද බත් මාළු වල? තියෙනවා. මේ දින කන කැම්බිම තියෙනවා. ඒක කොහෙද තියෙන්නේ? ඒවයි පරිසම්පාදේ. මේ බුදුහාම වෙන ආහාර ආහාර දැකලා මේ උද්‍යාවිඥානයේ ආහාර සමුදය රූප සමුදය කියන එක තෝරගත්තේ නැත්තම් අපි අර ආහාර හතරක් ගන්නවා. කබලිකාර ආහාර පස්සේ ඔය හතරක් ගන්නවා. හැබැයි ආහාර දැනගත්තට කබලිකාර ආහාර කියලා වැරදි අර්ථකථනයක් ගත්තොත් මොකද වෙන්නේ? මොකද මේ එකක් මම කියනවනේ මේ සූත්‍රයේ තියෙනවා. තෘෂ්ණා මුල් කරගෙන තෘෂ්ණා ප්‍රවිත ප්‍රවෘත කරගෙන තෘෂ්ණාව ජනිත කරගෙන. යමක් ඇසුරු කරයි දේ කබලිකාර සතර ආහාර කියන කියලා විස්තර කරනවා. එහෙනම් මේ සතර ආහාර වලටම මුල් වෙන එකක් තමයි මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව කියන එක තියෙන කොහෙද? පටිච්ච සමුපාදේ. තෘෂ්ණාව නෑනේ මැලුම් වල තියෙනවද? මැලුම් වල තෘෂ්ණාව තියෙනවද? බෝන්චල තියෙනවද? මොනවද වට්ටක කැරක් මොනවද තියෙනවද? තෘෂ්ණාව තියෙනවද? වට්ටක ආවල තෘෂ්ණාව තියෙනවනම් වට්ටක හින්දා දුක එන්න ඕනේ. එහෙනම් අදලා රස සූත්‍රයට කරදී. අජරස සූත්‍රෙත් එක්ක හැදී එහෙමනම්. බෝන් කියලා දුස්නා දිනවා නම් බෝන් කියන දුකේ නෙයි. තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව පච්ච ජාති ජරා මරණ. දැන් මොන හරි මාළු පිළි හරි මොන හරි දෙයක ද්‍රව්‍ය වස්තුවක් තුළ දුස්නාව තියෙනවා නම් දුක එනවද නැද්ද? දුක එනවා නම් ද්‍රව්‍ය වස්තුවකින්ද අජරස සූත්‍රයට අනුව හරිද වැරදිද? වැරදි. ඒ අජරස සූත්‍රය පෙන්වන පැහැදිලිවම අනුන් හින්දා දුකේ නැහැ කියන්නේ. අනුන් කිව්වම පණ තියෙන පණදී ඔක්කොමයි තියෙන්නේ. කැම බීම හින්දා දුකේ නැහැ. හැබැයි ඒ කැම බීම කරේ තෘෂ්ණාවෙන් බැඳුණා නම් ඒ කැම බීම කරේ තෘෂ්ණාවෙන් බැඳුණා නම් දුකද නැද්ද? එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කැම බීමද තෘෂ්ණාවෙන් බැඳුණාට පස්සේ හටගන්න කබලිකාරා හරියද? ආ දැකලා තන සම්මාදිට්ඨි සූත්‍රයේ කිව්වා ආහාරය දනි ආහාර සමුදය දනි ආහාර නිරෝධය දනි ආහාර නිරෝධ මාර්ගය දනි සම්මාදිට්ඨිය ප්‍රත්‍යය කියලා. බලන්න මේක ඇතුළේ කොච්චර ලොකු කාරණයක්ද කියන්නේ කියලා. අපි තේරෙනවා. අපි අර වැරදි අර්ථකථනයකට ගිය ගමන් මේක තමයි වෙන්නේ. මෙන්න මේකෙදි මෙන්න මේ පුත්තමාස සූත්‍රයේ මේ ආහාර හතර සූත්‍ර වලින් ලස්සනට මේ ආහාර හතර විස්තර කරනවා මෙන්න මේ පුත්තමාස සූත්‍රයේ. කොහොම මේ ආහාර සමුදය අරුත් සමුදයකට හරිය කඩා ගන්න ඕනේ නැත්නම් එතනදී අපි හිර වෙනවා. ඒකයි. මහණෙනි උපන් සත්‍යාගේ පැවැත්ම පිණිසත් මෙන්න මෙතන පොඩි කරණ පෙන්නන්නම්කො. මේක කියනවා උපන් සත්‍යාගේ පැවැත්ම පිණිසත් උපදින්නා සත්‍යාට ආහාර පිණිසත් මේ ආහාර හතරකි. ඒතර කබලිකාර ආහාර කියන්නේ කනබුන ආහාර වුණොත් මේක කියනවා උපන් සත්‍යයට ආහාර පිණිසත් උපදින්න ඉන්න සත්‍යයට ආහාර පිණිසත් කියලා. හරි හරි. දැන් ඉපදෙනවා නම් සත්ත්වය ඉපදෙන්නේ පිරිමියාට ගෑනුවටද? එහෙනම් මේ කබලිකාර හරියනවා කාටද? ඔව් ඒක උපදින්න ඉන්න සත්ත්වය කාගේ ඇතුලේ? ළමගේ ඇඟට ඉන්නේ. එහෙනම් කබලිකාර කාටද කියනවනේ? ගෑනුවට විතරයි කියනවා. හරි පිරිමියාට මම කම්බින්නේ නැහැ. උපදින්න සත්ත්වයට ආහාර දෙන්නේ නැහැ. නේ? දැන් අපි මොකද කියන්නේ? මේකයි පවත්වගෙන යන්නේ. මේක පවත්වගෙන යන තෘෂ්ණාවේ වැඩ කරනවා. ඊළඟට ඒක පවත්වගෙන මොකද කරන්නේ? ඊළඟ ඒක හදන්න තෘෂ්ණාවේ වැඩ කරනවා. ඒ කියන්නේ උපදින්න ඉන්න සත්ත්වය කිව්වේ ඒකයි. ඉතින් ඒක ගෑනුක පිරිමිද බල්ලෝ සත්ත්වය ගාව නැහැ කාටවත් එච්චරයි. ඒක මිශ්‍රී පුරුෂ බෙදයක් නැහැ. තියෙනවද? එහෙමනේ එහෙනම් උපදින්න ඉන්නා සත්‍යෝ ඒ ඊළඟ සත්‍යය තමයි ඉපදිලා නැහැ ඉපදෙන්න මොකෝ කරන්න ඕනේ ඇහක් හදනවා කනක් හදනවා නාසයක් හදනවා දිවක් හදනවා කයක් හදනවා මනක් හදනවා ඔන්න ඔය ටික හදන්න තෘෂ්ණාවෙන් බැඳෙන්න ඕනද නැද්ද ආසාවෙන් බැඳෙන්න ඕනද නැද්ද බැඳෙන්න ඕන මොකද මතු කය හදන්නේ ඉතින් ඔන්න ඔකට තෘෂ්ණාව ආහාර දෙනවද නැද්ද තෘෂ්ණාව නිකන් ආහාර දෙනව නෙමෙයි ඊළඟ ඉස්සර කරනවා විඥාණයට ආහාර දෙන්න එපා ගෝනේ විඥාණයට ආහාර මොනවද සංකාර සංකාරයට ආහාර මොනවද අවිද්‍යාව එහෙනම් මෙන්න මේ රූපයක් අරගෙන හොඳයි වටිනවා සාරයි කියලා එකෙන් ආසාදී භුක්ති විඳිනවා නම් විඥාණයට ආහාර දෙනවද නැද්ද විඥාණයට ආහාර දුන්නා නම් පුනර්භවය හටගත්තා පුනර්භවය හටගත්තා නම් ජාති ජරා මරණ ශෝක පරිදේව උරුම කරගත්තද නැද්ද උරුම කරගත්තා ඔය ජාති ජරා මරණ ශෝක පරිදේ කියන්නේ මේ මොහොතේ හටගන්න විතරක් නෙමෙයි ඊළඟ එක උරුම කරගෙන උපදින්න යන්නේ කාටත් උරුම වෙන්නේ ඔන්න ඕක තමයි තේරෙනවද කරුණ ගැඹුරු වැඩිද ගැඹුරු වැඩි නම් කියන්නේ බුතමාස සූත්‍රයේ කොහොමද ටිකක් තේරෙන්නේ හොඳේ මානින් උපන් සත්‍යයේ පැවැත්ම පිණිස ඉපදින්න අපේක්ෂා කරන සත්‍යයට අනුග්‍රහය පිණිස ආහාර සතරේකි තව සතරේ දෙයක් කබලිකාරාහාර ස්පර්ශාහාර මනෝ සංචේතනාහාර විඥානාහාර මානිනී මේ සිව්ආහාර උපන් සත්‍යයේ පැවැත්ම පිණිස අපේක්ෂා කරන සත්‍යයේ අනුග්‍රහය පිණිස පවතී මෙන්න මේ ආහාර හතරට තථාගතයන් වහන්සේ ලස්සන උපමා හතරක් දෙනවා බලන්න මොකද කියන්නේ කියලා මහණෙනි කබලිකාරාහාර කෙසේ දත යුතුයේද ඔන්න එකින් එක විස්තර කරනවා දැන් හොඳේ මහණෙනි යම්සේ අඹුසැමි දෙදෙනෙක් අම්මයි තාත්තා ඉන්නවා. දෙදෙනෙක් මද වූ මාර්ගෝපකරණයක් ගෙන කතර මගට පිළිපන්නාහුව. මෙන්න මේ දෙන යනවා දිග ලොකු ගමනක්. ඈ කතරක් ගෙවාගෙන යනවා. ඔවුන්ට ප්‍රියමනාප වූ එක් පුතෙක් දවන්නේය. අම්මයි තාත්තයි එකම ප්‍රිය පුතයි. වන්නේය. මහණෙනි එකල්ලි කතර මගට පිළිපන් ඒ දෙමහල්ලාගේ මද වූ යම් මාර්ගෝපකරණයක් පීනං එය ගෙවීමට නිමාවට යන්නේය. මොකක් හරි මෙන්න මේක ගෙවලා ගිහින් ලොකු දුරක් යනවා. ඒ ගමන ඉවර කරන්න තමයි මේ දෙන මේ තුන් දෙනා යන්නේ. කවුද යන්නේ? අම්මයි තාත්තයි පුතයි යනවා. මේ ඊට මෙන්න මේ දිමා දැන් මේ කතරම යන යනකොට කතරේ නොකරන ලද කතර මාංශයෙන් වන්නේය. මානින එකල්ලි මේ දිමහල්ලන්ට මේ බඳු අදහසක් වන්නේය. මෙන්න මේ අපේ කතර මෙහෙම එකක් හිතෙනවා. මොකද හිතෙන්නේ? අපගේ මද වූ යම් මග වියපදක් ඉඳන් ඒද ගෙවුණේය. තිබ්බ සල්ලි ටිකක් ඉවරයි. අවසන් වූයේය. තරණය නොකරන ලද ඉතිරි වූ ටිකක් කතරම ලද්ද ඇත. තාම ඉවර ගමන ගිහින් ඉවරත් නැහැ. හැබැයි ගේනාපු කැම බීමත් ඉවර සල්ලි තියෙනවා කොහොම ඉවරයි දැන්. අපිම අපි මොකද කරන්නේ? මේ අම්මලා තාත්තා කියනවා අපි එකම ප්‍රිය පුතා මනාපු එකම ප්‍රිය පුතා නසා ඝනමසුත් කටමසුත් වෙන් වෙන්කොට පුතුමස් කමින් අපි දෙදෙනා ඉතිරි කතරමගේ ඉතරවන්න ඕන නම් මැනවි. මොකද කියන්නේ? මේ එකම පිය පුතාව මරාගෙන කටු වෙනමයි මස් වෙනමයි කාලා මේ ගමන කෙලවර කරමු කියලා කියනවා. යන්න යන ගමන. ඊට පස්සේ කියනවා ඉදෙනා ඉතින් අතරම ගෙතර වන්න ඕනයි ඒකයි. අපි සියලු දෙනාම නැත්ත නැත වෙන්නේ මොකද අපි තුන් දෙනාටම වෙනසෙන්ද වෙන්නේ කියලා හිතනවා. මහණෙනි ඉක්බිතියේ දෙමහල්ලෝ ප්‍රිය මනාපෝ පුතුමන් අසා ගණමසුත් කටුමසුත් වෙන් වෙන් කොට පුතුමස් කමින් මෙසේ ඉතිරි කතරමක තරණය කරන්නාහ. ඔහු පුතුමසුත් කන්නාහුයන් එකම පුතු කොයිද එක පුතු කොයිදයි ලෙයිදයි පහර දෙන්නාහුය. මහණෙනි කිමයිද ඔන්න ඊට පස්සේ කියනවා දැන් අන්න අර අපෙන් ඇහුවොත් දැන් මෙන්න මේ මේ මේ උපමාව හොඳට තෝරගන්න. උපමාව තෝරගන්න එක කතා තේරෙන්නේ නැහැ. මේ උපමාවක් නේ කියන්නේ. නැත්තම් වැරදිලා අහේ. ඒ කියන්නේ මස් කාලාද මේක ඉවර කරන්නද? කියලා ඉනකොට. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මොකද කියන්නේ? අපෙන් ඇහුවොත් දැන් මෙයා මෙන්න මේ මේ ගමනක් කෙලවර කරන්න යන්නේ. දැන් අපිත් මේ ගමන කෙලවර කරන්න යනවා. යනකොට මගදී තියෙනව නැති වෙනවා. හැබැයි මේගොල්ලෝ මෙන්න මේ තීරණය කරා මෙහෙම එකක් කරනවා. මොකද දැන් මෙන්න මේ අපි මේ වැඩේ කරමු. අපි මේ ගමන ඉවර කරන්න යනකොට මේ මේ අම්මගේ තාත්තගෙනුම ඇහුවොත් මේ මස් කන්නේ. කැමැත්තෙන්ද ඇහුවොත්? මේ මස් කන්නේ කැමැත්තෙන්ද ඇහුවොත් මොකක් කියයි? කැමති නැහැ. මොකද කරන්නේ? කරන්න දෙයක් නැති කමට මේක කෙලවර කරන්න ඕන හින්දා ඒක කාලා හරි කෙලවර කරනවා. නේ? ඔන්න ඊළඟ ඊළඟට ඒක හින්දා ඊළඟට විස්තර කරනවා. මොකද කියන්නේ? මහණෙනි ඒකයි මම අහගන්න. ඔව්. දැන් මේ අම්මගේ තාත්තගෙන් ඇහුවොත් එහෙම. නිකන් හරි. ඕගොල්ලෝ කැම ටික කන්නේ. මේ හොඳට මදේ පුරව ගන්නද? හැඩ වැඩ වෙන්නද? ලස්සන වෙන්නද? කියලා මෙන්න මේ ඇහුව මොකක් උත්තරේ දෙයිද? අපිට ඔය එකක්වත් ඕනේ මෙන්න මේකෙන් ඉතර වෙන්නේ මේ කාලා හරි ඉතර වෙන්නේ නැත්නම් මම මැරෙනවා අපි කියලා කියන්නේ. නේ? අන්නේ උපමාව දීලා කියනවා මොකද ඊළඟට? මහණෙනි ඒකි මහින්ද ඒක කොහොමද තෝරගන්නේ? ඔව් ක්‍රීඩා පිණිස හෝ ආහාර ගන්නාහුද? මදේ පිණිස ආහාර ගන්නාහුද? අලංකාරය පිණිස ආහාර ගන්නාහුද? සැරසීම පිණිස ආහාර ගන්නාහුද වහන්ස? මේ නොවේමය. දැන් ඒගොල්ලෝ ආහාර ගන්නේ ඒවට කියලා අහනවා. නෑ එහෙම නෙමෙයි කියනවා. මහණෙනි ඔවුන් කතර කතර මඟ තරණය කිරීම පිණිසමයි. මෙයා හරි ගන්නේ මොකටද? කතරම මේ යන කතර සම්පූර්ණ ඉවර කරන්න ආහාර ටික ගන්න. ආහාර ගන්නව නේද? වහන්සේ සේය. මහණෙනි, මෙසේ කබලිකාර ආහාරය දැනගත යුතුයි. දැන් අපි මේ ආහාර පාන ගන්නේ මේ මාර්ගය තෝරගත්තට පස්සේ හැඩ වැඩ වෙන්නද, ලස්සන වෙන්නද, මදිය පොමුණවන්නද මේකටද නැත්නම් නිවන් දකින්නකම් මෙන්න මේක පවත්වාගෙන යන්න තියෙන හින්දා මෙන්න මේක මේක යම් මට්ටමක පෝෂණයෙන් තියාගෙන නිවන් දකින්නද ගන්න. මොන තීරණය කරන්න කියන්නේ? ඒ උපමාව දෙනවා මොකද්ද? අර අම්මයි තාත්තයි උපමාවක් දෙන්නේ. මේක මේක කියනකොට ඒක අම්මා කෙනෙක්ට එහෙන අප්සෙට්. අඬන්න ඕන මෙන්න. ඇයි උපමාව තෝරගන්න බැරුව? ඒක පුතා පරණ කාලේ නිවන් දකින්න තියෙන කියලා කියනවා. එහෙම තමයි කියන්නේ. මම පෙන්වන්නේ උපමා මොකද්ද? ඒ එකම පුතාගේ මස් කන්නේ කැමතිද කියලා ඇහුවොත්. කැමති නෑ. හැබැයි මග මරනකට වඩා කරන මොකටද ඒක ගන්නෙ? මදයටවත් වැඩ වැඩ වීමටවත් විසිතුරු වීමටවත් ලස්සන වීමටවත් නෙමෙයි. මොකටද? මෙන්න මේ කතර මගක් තියෙනවා. මෙන්න මේ කතර කෙලවර කිරීම පිණිස මේක ගන්නවා මිසක් වෙන දෙයකට නෙමෙයි. ප්‍රතික්ෂේප වාක්‍යෝග තමයි තියෙන්නේ. ක්‍රීඩා පිණිස නෙවෙයි, මදය පිණිස නෙවෙයි, වැඩ වැඩ වීමට නෙවෙයි. උතුම් වූ භ්‍රමචාරී වෙසීමට පිණිස පමණක් මේ ආහාරය මා පරිභෝජනය කරන්නේ. භ්‍රමචාරී කිව්ව ආරෂ්ඨාංගික මාර්ගය. තේරුණාද? එහෙනම් කබිකාර ආහාර කිව්ව මොනවද? තෘෂ්ණාවෙන් මුසපත් වෙලා තෘෂ්ණාවෙන් පැමිණිලා යම් සිද්ධියක් ඇසුරු කරනවා නම් අන්න ඒක කවරිකාර හරි. මතකද ගිය සතිය මම නිවාප සූත්‍රය විස්තර කරනකොට කිව්වා ඒ තරකොළ කන්නේ කොහමද? මුසපත්ත මොනවද මේ මදේට ඇවිල්ලා මත් වෙලා අන්න තරකොළ කන්නේ ගියා මොකද උනේ කියලා. ආන්න ඒක තමයි තරකොළ කන්නේ මේ පස්සේ තිබ්බේ මුසපත්ත වෙලා කන්නේ. එහෙනම් අපි ආහාර පානයක් ගන්න මොකටද? මේක හොඳ කරන්නේ නෙමෙයි. මේක කොහොමත් එච්චරයි. හැබැයි මේක අඩුම ගානේ දැන් මේ අපිට මොකක් හරි කයි 1000ක් තියෙනවා නම් අන්න ඒ ටික නිවාගෙන මේ බණපදයක් අහගෙන භාවනාවක් කරගෙන නිවන් දැකීම උදෙසා කරන්න දෙයක් නැහැ කලින් ගොංගමර හදාගත්ත එකේ හින්දා ආහාර දෙන්න වෙලා තියෙනවා. අන්න ඒ හින්දා දෙනවා මිසක් හොඳ හින්දා දෙනවා නෙමෙයි. අර උදාහරණේ බලන්න මොකද කියන්නේ කියලා. ඒ කියන්නේ මේ සූත්‍රෙන් හරියට සිතෝර ගන්න. උපමාස සූත්‍රේ. ඊළඟට විස්තර කරනවා මහණෙනි කබරිකාර ආහාර පිරිසිඳ දත් කල්හි. මෙන්න මේ කබරිකාර ආහාරයේ පිරිසිඳ දකින්න පුළුවන් වුණාම මොකද කියන්නේ? පංචකාමික ගුණන්ගේ රාගය පිරිසිඳ දන්නේ වෙයි. අන්න පංචකාම ගුණ පිළිබඳව තිබ්බ රාගය පිරිසිඳ දැනගෙන ඉවරයි. ඒ කියන්නේ දැන් අපි ආහාර පානයක් ගන්න එක එකේ තියෙන ගුණය එකක්. ඒ ගුණයට පටිච්ච වෙලා හදන රාගය තව එකක්. අන්න ඒකේ තියෙන රාගය ප්‍රහීන වෙනවා. පංචකාමික ගුණේ රාගය පිරිසිඳ දක්කල් හිදී මොකද වෙන්නේ? යම් සංයෝජනයකින් යුක්ත වූ ආහාරික ආහාර ශ්‍රාවකතේ මේ නැවත මෙලොවට නොවන ඒ සංයෝජන ධර්ම නැත්තේම වෙනවා. ඒ කියන්නේ කවුද? අනාගාමී උතුම්. ඇයි? ආයි මේ ලෝකෙට එන්නේ නැහැ. එහෙනම් කබලිකාරා නිරෝධ කරොත් මොකද කෙලොරේ? අනාගාමී ඵලයෙන් සුද්ධ අවස්ථාවක් ගලේ. එකයි තියෙන ආහාරවලින්. මම අනිත් ආහාර ගැන කියන්නේ නැහැ. කබලිකාර ආහාර නිරෝධන. උනායි මොකද කබලිකාර ආහාරයට යනවා තුනක්. ඇහැයි, sorry, දිවයි, කයයි, නාසයයි. මුතේ අයිති තනිකරම කබලිකාර ආහාරය. ඒකයි අනාගාමී ඵලයෙන් පසිතු වෙන්නේ දික්ක සුත විතරයි. දික්ක සුත විඤ්ඤාත විතරයි. මුතේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඇහැයි, මම දිවයි, කයයි, නාසයයි ඉවරයි. මේ දෙක තමයි වස්තුකාමයි කේශකාමයි දෙක බලපාන්නේ. ඒ නිසා මේ දෙක ඉවර වෙනවා අනාගාමී ඵලයට. කබලිකාර ආහාර නිරෝධය. කබලි මෙතෙන් පස්සේ. හැබැයි කබලිකාර ආහාර නිරෝධ කරපු අනාගාමී ඵල බලපු උත්තමයා කන්නේ නැද ඇහුවොත්? අඳින්නේ නැද ඇහුවොත්? කනවා නේද? කබේකාරණ නිරතුරු රහතන් වහන්සේ වල දෙනවද නේද? සිවුරු අඳිනවද නේද? පැම් පහස වෙනවද නේද? ඒ ඔක්කොම තියෙයි. හැබැයි ඒ වගේ තිබ්බ මුදේට තිබ්බ චන්ද්‍රාගේ සම්පූර්ණේ ඉවර වෙනවා කබේකාරහරින් පස්සේ. හරි. ඊළඟට කියනවා මහණෙනි ස්පර්ශ ආහාරය කෙසේ දැනගත්තද? ඔන්න ස්පර්ශ ආහාරයකට ඒ වගේම කියනවා. මහණෙනි යම්සේ උදල සුළු ඇති දෙනක්. ඒ කියන්නේ හරකෙක් ඉන්නවා. මෙන්න මේ හරකගේ සම්පූර්ණේම හැම ගහනවා. හරකගේ හැමයින් කරනවා කියනකො. හරකා ඉන්න හැම නැති පොරොත් තියෙනවා. ලේන තියෙන. ඔන්න හරකෙක් ඉන්නවා. දෙනක් ඉන්නවා. මෙන්න මේ හරකා ඔන්න ස්පර්ශ ආහාරය ගැන බලන්න මොකද කියන්නේ කියලා. දෙනක් බිත්තියක් ඇසුරු කොට සිටින්නේ නම් බිත්තිය ඇසුරු කළ ප්‍රාණි හුවෙද්ද ඔවුන් ඈ කන්නාහුය. මේ අහකම කරන්නේ මුගේ මුළු හැමම නැහැ ගිහලා බිත්තියක් ඇසුරු කරගෙන ඉන්නවා. බිත්තියක් ඇසුරු කරන බිත්තිය ඇසුරු කරගෙන ඉන්න ප්‍රාණීන් ටිකක් ඉන්නවනේ. උන් මොකෝ කරන්නේ? කනවද නැද්ද? උන් කනවා. ඊට පස්සේ කියනවා ඔහුන් ඇය කන්නවා. ඉතින් මේක බලන්නේ ඉතින් මම මොකද කරන්නේ? ඉතින් රුකක් ඇසුරු කොට සිටින්න ඉනවා. මෙයා ගිහලා මොකෝ කරන්නේ? ගහක් ඇසුරු කරනවා. ඇසුරු කොට ඉන්න රුක ඇසුරු කරන ප්‍රාණී වේද ඔවුන් ඇය කන්නවා. ඊළඟට ගිහලා මොකෝ මෙයා කරන්නේ? ජලය ඇසුරු කොට සිටින්න ඉනවා. දැන් බිත්තියක හේතුව එතන ඉන්නත් බෑ. ගහක හේතුව එතන ඉන්නත් බෑ. මෙයා මොකෝ කරන්නේ ගිහලා ජලයට පයින්නවා. ජලය ඇසුරු කොට සිටින්න ඉනවා. ජලය ඇසුරු කොට සිටින ප්‍රාණී වේද ඔවුන් ඇය කන්නවා. ඉතින් අහස ඇසුරු කොට සිටින්න ඉනවා. අහස ඇසුරු කොට ප්‍රාණී වේද ඔවුන් ඇය කන්නවා. මහණෙනි උදුළුසල ඇති ඒ දෙන යමක් යමක් ඇසුරු කොට සිටින්නේ නම් ඒ ඇසුරු කළ ඒ ඇසුරු ප්‍රාණි වේද ඔවුන් ඇය කන්නාහ දැන් මොකද කරේ මේ කෙනා එක එක තැන් ඇසුරු කරන්න ගියා නේද අන්නේ ඇසුරු කරන තැන් වල හිටු ප්‍රාණි වෙත්තම් ඔවුන් මෙයා මෙයාව කනවා ඊළඟට කියනවා මොකද ඇය කන්නාහ මහණෙනි ස්පර්ශ ආහාරය මෙසේ ඉඳන ගතියුයි එහෙනම් මොකක් හෝ මෙන්න මෙතනින් පස්සේ ඇහ කනක් මනක් කියන මෙන්න මේ තුන කොහේ හෝ තැනක ස්පර්ශ කරන්න ගියොත් එතන ඉන්න ප්‍රාණිහු කනවද නැද්ද අන්න ඒක තමයි කියන්නේ ඊළඟට කියනවා මොකද මහණෙනි ස්පර්ශ ස්පර්ශ ආහාර පරිණත කල්ලි වේදනාතන්ත්‍ර පරිණත වේදම් වේදනා පරිණාලි ආශ්‍රතාවකයාට මත්තේ කටයුත්තක් නැතයි කියන්නේ මේ දෙක වෙනස බලන්න අරක මොකද කිව්වේ? කබලිකාරාවට මොකද කිව්වේ? නැවත මෙලවට එන්නේ නැ සංයෝජන නැත්තේ. ස්පර්ශාහාරවට මොකද කියනවා? ඒ ආර ශ්‍රාවකයාට මත්තේ කටියුත්තක් කිසිවක් නැතයි කියනවා. ඒ කියන්නේ කවුද? ආන්න රහතන් වහන්සේ. මම කියන්නේ කබලිකාර අතදී නිරෝධ වෙනවා. ඊට පස්සේ මේ ආහාර තුන තමයි රහත් ඵලෙ තියෙන්නේ. ස්පර්ශාහාරය ඒක පළවෙනි. දැක්කද අර උපමා බලන්න මොකද කියන්නේ? එහෙනම් කොහේ හෝ තැන. අර නිවාප සූත්‍රයේත් ඒක තිබ්බා. ඇයි? අර මුව සමූහය මොකද කරේ? අර කොහේ හරි තැනක ඇසුරු කරගෙන ඉන්න ගියා. ඇසුරු කරගෙන ඉන්න ගිහින් දා අර වැඳ මොකද කරේ? ඔක්කොම ටික අල්ලගත්තා. ඒ වගේ කොහේ හරි තැනක ඇසුරු කරනවා. හැබැයි ඇසුරු කරන තැන තියෙන්නේ කබලිකාර ආහාර පස්සේ තියෙන්නේ මුතේට නෙමෙයි ඇසටයි කනටයි මනටයි. ඉන්දියන් තුනකටයි තියෙන්නේ. ඊට ඉස්සලා තියෙනවා තව තුනක්. ඒ තුන නිරෝධය කියලා මෙන්න මේ තුන අසුර කරන්නේ නැහැ. ඒකට තියෙන්නේ මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යාව. රූප රාග තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම ගන්නකො. ම්ම් අපි හිතමු ලස්සන මොකක් කොහේ හරි කඳු පන්තියක් තියෙනවා. දැන් මෙන්න මේ කඳු පන්තියේ රූපයක් තියෙනවා. මේ කඳු පන්තිය අපිට වස්තු කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ දිවෙන්, කයෙන්, නාසයෙන්. මෙන්න මේ තුනේ භුක්ති විඳින්න පුළුවන්ද? මේ කඳු පන්තිය. දිවෙනුයි, කයනුයි, නාසයෙනුයි මේ කඳු පන්තිය භුක්ති විඳින්න පුළුවන්ද? එහෙනම් මේක මේ කඳුකන්තිය හරි මොකක් හෝ දසුනක් කියනකොට ලස්සන. ඔන්න ඔය දසුන භුක්ති විඳින්න බෑ අපිට වස්තු කරගෙන. ඒ වස්තු කරගන්න නම් අපි ළඟට ගන්න ඕනේ. භුක්ති විඳින්න පුළුවන්ද? බෑ. හැබැයි ඒ වස්තු කාමර හිනකලා ක්ලේශ කාම තිබ්බත් ඒක ළඟට ගන්න උමනාව කියන්නේ මේ ඒ ඒ තුනම මුල් කරගෙන ඒ කියන්නේ ඇසයි කන දිවයි නාසයයි කයයි මුල් කරගෙනම භුක්ති විඳින්න පුළුවන් ඒත් වස්තු නොකරගත්තා. ඒ වස්තු නොකරගෙන කයෙන්ුයි දිවෙන්ුයි නාසයෙන්ුයි ඒ කඳුකන්තිය භුක්ති විඳින්න පුළුවන්. බෑ. එහෙනම් ක්ලේශ කාම වලටත් බෑ. ක්ලේශ කාම වලට අහු වෙන්නේ නැහැ. එහෙනම් අනාගාමී ඵලෙන් පස්සේ තියෙන්නේ මොකද? රූප රාගය. එහෙනම් අර කඳුකන්තියත් එක්ක ඒ රූපේ බල බල ඉන්න කැමතිද නැද්ද? අන්න රූප රාගය කිව්වේ ඒකයි. දැක්කද? ඒක ඉතින් කොතින් පස්සේද? අනාගාමී ඵලෙන් පස්සේ. ඒ කියන්නේ අනාගාමී ඵලෙන් පස්සේ කාට රූප රාග නැහැ නේ හොඳේ. ඒ රූප රාගම හට ගන්නවා වස්තු කරගන්න. දැන් අපි තුන් කාර්ක කියන රූපේ වස්තු කරගන්න පුළුවන්. ළඟට අරගෙන ඔක්කොම කරගෙන. කැම කියන රූපේ වස්තු කරගන්න පුළුවන්. හැබැයි අර වගේ එකක් වස්තු කරගන්න බෑ. ඒකෙන් පස්සේ තමයි ඉන්නේ මොකද? ඒකේ තියෙන ගුණයට බැඳෙනවා ඊළඟ. ඒක අරූප රාග කිව්වේ. රූප රාග වෙන්නේ අරූප රාග වෙන්නේ. රූප රාගයක් වෙන රූපයක් ඕනේ. අරූප රාගයක් වෙන රූප ඕනේ නැහැ. දැන් අම්මා කියන්නේ රූප රාගයක්. අම්මගේ ගුණය කියන්නේ අරූප රාගයක්. අම්මා කියන්නේ රූප රාගයක්. අම්මගේ ගුණය කියන්නේ අරූප රාගයක්. ඔය ජීවිත ආසාව කියන්නේ අරූප රාගයක්. රූප රාගයක් නෙමෙයි. දැන් කවුරු හරි කෙනෙක් බුදු ගුණවලට බැඳුනොත් කවුරු හරි කෙනෙක් බුදු ගුණවලට බැඳුනොත් මොකද? අරු කරා ගියා. හොඳද ඇහුවොත්? හොඳද? ඒක තමයි දීගණිකා බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරන්නේ මාගේ ගුණ කියනකොට යම් කෙනෙක් බුදු ගුණ ධම්ම ගුණ සංඝ ගුණ කියනවා නම් අන්නේ ගුණ කියනකොට ප්‍රීති වෙනවා නම් සෝමනස්සය කරනවා නම් සිතේ ඉල්පුණු බවට පත් වෙනවා නම් එයින් ඔබලට අන්තරායක්ම වේ කියන්නේ. තථාගතයන් වහන්සේ. අනිකන් තරක් නෙමෙයි කියන්නේ. බුදු ගුණයක් ධම්ම ගුණයක් සංඝ ගුණයක් කියනකොට ඔබලා ප්‍රීති වෙනවා නම් සෝමනස්සය කරනවා නම් සිතේ ඉල්පුණු බවට පත් වෙනවා නම් එයින් ඔබලට අන්තරායක්ම වේ කියනවා. ඊළඟ තථාගතයන් වහන්සේ කියනවා යමෙක් බුදුගුණ ධම්මගුණ සංගුණ කියනවා නම් එය තමා තුළ විද්‍යාමාන විය යුතුයි කියනවා. තමා තුළ විද්‍යාමාන විය යුතුයි මේ ගුණේ. ඇයි තමා තුළ විද්‍යාමාන වෙන්න නම් ඒ ගුණේ ඒ මොහොතේ පටිච්චසමුපාද නිරෝධ වෙනවා. පටිච්චසමුපාද නිරෝධ වෙනවි ගුණේ පටිච්ච වුණා. ආන්න ඒක යන කියන්නේ. ඒක අනුගුණාරය. හැබැයි මේක තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. මේක තේරෙන්නේ අනුම ධර්මයෙන් සෝතාපන්නවත් වුණාට පස්සේ කියලා. ඉතින් එහෙම නැතුව පුතජන මනසක ඉඳගෙනත් ඒ ගුණයට එහෙම හරි වැඳ නමස්කාරයක් කරන එක උත්තරීතරයි. ඇයි? එහෙම කළා තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් ඒ ඇයිට මේක කිව්වට හරියන්නේ නැහැ. ඒ ඇයිට ඒක කරගෙන යන්න දෙන්න ඕන. මේක තෝරගන්න ආව කෙනාට විතරයි මේක විස්තර කරලා දෙන්නේ. මම සාකච්ඡා කළාක පළවෙනි පළවෙනි සාකච්ඡා කරන්නේ කරන්නෙත් නෑ කියන්නෙත් නෑ. ඇයි කිව්වල වැඩක් නෑ. මම ටිකක් දුරට ගියාට පස්සේ මම තේරෙන්නේ එහෙනම් මෙන්න මේ අරහං කියනකොට ඒ ගුණය අපි විද්‍යාමාන කරගන්න ඕනේ. සම්මා සම්බුද්ධ කියනකොට විද්‍යාමාන වෙන්න ඕනේ. ඒ වගේම අනුතර පුරුෂ සමකාරී විද්‍යාචාර මේව කියනකොට වෙන්න ඕනේ. සුපටිපන්න ගුණය දෙන්න ඕනේ. ඒක තමා තුළ විද්‍යාමාන වේතු කියන්නේ. මේ මේ විදිහට දීගනිකයි බ්‍රහ්මජාල සූත්‍රය විස්තර කරන කතාව කරනවා. අනිත් පැත්තෙන් කියනවා මට ගුණ කියනවා මට දොස්නා කරනකොට ධර්මයට දොස්නා කරනකොට සංඝයාට දොස්නා කරනකොට උඹලා කිපෙනවා නම් ඒත් මගේ සාසනේ උන්නේ නෙමෙයි කියලා. මේ පැත්තෙන් එහෙම කියනවා. අනිත් පැත්තෙන් කියනවා බල සන්තෝෂ වෙනවා නම් ඒත් මගේ නෙමෙයි කියලා. දෙපැත්තම කියනවා. ඇයි? සන්තෝෂ වෙන තැන තියෙන රාගය. ඒකයි කියන්නේ. තේරෙන්නේ නැතුණාට. වීර්යය මේ කේන්ති යන තැන තියෙන්නේ දේශය. ඉතින් බුදුහාමුදුරුවෝ රාග දේශම ප්‍රහීන කරන්න කිව්වම සතිය ඇසුරු කරන්න කිව්වේ නෑ. මෙන්න මේ දේ දැක්කම මම හිතනවා ඉන්ටර්නෙට් වල තියෙන ප්‍රශ්න ගොඩක් අහෝසි වෙනවා. මේ මේ මේ මේ සූත්‍රය හරියට දන්නවනම් කවුරු හරි කෙනෙක් මේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන ප්‍රශ්න වලට සෑහෙන උත්තර ටිකක් තම තමන්ට ලැබෙන්න ඕන. හරියට. ඒ හින්දා ඉතින් ඒක ඒක විසඳන්න යන්න එපා. තමන් බලන්න ඒක බලලා අපි කියනවා නම් අන්න අවුලක් තියෙනවා. මේ මේ බලන්නකෝ අපි හාමුදුරන්ට බයිනවනේ හොඳට. වැඩක් නැහැ හතපහට කියනවා. මේ එයි හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ ඒක පැත්තකට දාන්න. කීයක දහම ගන්න. දහම අරගෙන. දැන් කාට හරි කෙනෙක්ට බණි බැනුම් අහන්න වෙලා තියෙන කාමාවචර අකුසලයක ප්‍රතිඵලයක් නේ. ඉතින් දහම උතුරු විදියට. ඈ උන්නාන්සේ කෙනෙක් අපිට කරන්න තියෙන එකම නමස්කාරය තමයි උන්නාන්සේ කියලා දුන්න මාර්ගය වඩන එක. එහෙනම් එදාට තමයි උන්නාන්සේ ඇත්තම නමස්කාරය. නැතු ළඟින් ඉඳගෙන මේ ඒක අහා ඉන්න කරෙමි. අපි කරන්නේ ඔයාලි පැත්ත උඩට කියලා. ඈ ආමන අරුම අපිට බයින දෙන්නකම මමත් හොඳ එකක් කියන්න ගොඩ ඉන්නකෝ දාන හොඳ කමෙන්ට් එකක්. ඉතින් මොකද? ඔර දුන්න නැතුව බයිනවා ඉතින්. ඒක හොඳට පොඩ්ඩක් පැත්ත කරලා බලගෙන ඉන්න තේනවා. දෙගොල්ලන්ටම දෙයියගේ බීතයි කියලා. අනිත් තේරිච්ච හොඳට හොයාගන්න පුළුවන්. <laughs> එතකොට. මේ ඉඳලා මම කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. නමුත් අපිත් යම්කිසි යම් හික්මීමක් තියෙනවා. ළමයි මේවා. මං කියන්නේ 100 100ක් කියලා. නේ. තථාගතයන් වහන්සේට මිනිස්සු වෙලා බැන්නනේ. බැන්න එකේ ඉතින් ආයි තව බයින්නත් විදිහද? නේ. බයින්නම තමයි. ඒක ආයි නතර කරන්න බෑ. ඒක ස්වභාවය ඇති. එහෙනම් මෙන්න මේ ස්පර්ශ ආහාර නිරෝධ කරපු කෙනෙක් කවුද? අනිවාර්යයෙන්ම උත්තමයා රහතන් වහන්සේ කෙනෙක්ගේ. එන්න මෙතන. ඊළඟට මනෝ සංචේතන ආහාර. මානේ මනෝ සංචේතන ආහාර කෙසේ දත යුතුද? මානේ මේ යම් පුරුෂයෙකුට. අනේ මේ කෙනෙක් ඉන්නවා මෙන්න මේ කෙනාට අධික වූ පහ වූ ගිනි සිලු ඇති පහ වූ දුම් ඇති අඟුරු පිරුණු අඟුරු වලක් වේද? මහා ගිනි අඟුරු වලක් තියෙනවා. බලන්න මනෝ සංචේතන ආහාර කියන්නේ මොකද? එකල්ලි ජීවත් වෙනු කැමති නම් නොමැරෙනු කැමති ඇති. දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක්. ඒ ඔහු වෙතගෙන අඟුරු වල කරා දෙන. මේ අඟුරු වල කරා ඇදගෙන යන බලවත් පුරුෂය දෙන්නෙක් මේ කෙනාව. මහණෙනි එකල්ලි පුරුෂයාගේ සිතුවිල්ල. ඒ කෙනාගේ සිතුවිල්ල මොකද? දුරම වන්නේය, පැතුම දුරම වන්නේය, අපේක්ෂා දුරම වන්නේය. ඒ කවර හේඳියත් මහණෙනි මම මේ අඟුරු වලට වැටෙන්නේ නම් ඒ හේතුවේ මරණයට මරණයට දුකට හෝ පැමිණෙන්නේ නම් ඒ පුරුෂයා විසින් දන්නේද? ඒ හින්දා මහණෙනි මනෝ සංජේතනාහාර මෙසේ දැනගත යුතුයි. එහෙනම් මෙන්න මේ ගිනි වලකට දාන්න දෙන්නේ කැලගෙන යනවා නම් අන්නේ දෙන්න ඇදගෙන ගිහලා ගිනි වලට දැම්මොත් මැරිලා යනවා කියලා දන්නවා නම් අන්නේ මට්ටමටම පුළුවන් තරම් ඒකට පයින්නේ නැතුව ඉවසන්න ඕන වෙනවා කියනවා මෙන්න මේකෙන් ගැලවෙන්න නම් මනෝ සංජේතන ආහාර මෙසේ දැනගත යුතුයි මෙන්න මේ මෙසේ දැනගත්ත මනෝ සංජේතන දාර ශ්‍රාවකයා මතේ කටයුත්තක් නැතයි දකින්න ඒ කියන්නේ කවුරු ගැනද රහතන් වහන්සේ ගැන ඊළඟ කියනවා විඥාන ආහාර මානෙනි විඥාන ආහාර කෙසේද තිබ්බද මානෙනි යම්සේ වරදකරුව මෙන්න වරද මෙතේ ඉන්න හොරෙක් ඉන්නවා දෙවියන් වහන්සේ මේ ඔබට වරද කරන සොරෙකි යමක් කැමැත්තෙක් නේම ඒ දඬුවම මොකට පමනුනේ නැහැ දෙවියන් වහන්සේ කියනවා කැමති දඬුවමක් දෙන්න මෙන්න මේක මෙයා වරද කරපු කෙනෙක් කියලා යමක් කැමැත්තෙන් දඬුවම මොකට පමනුනේ නැහැ රජහට දක්වන රජතේ මේ ඌට පින්වත්නි පෙරවරු අඩයට 100කින් මේ පුරුෂයා පෙරව. ඒ කියන්නේ කසපාරවල් 100කින් උදේට ගහන්න කියනවා. මෙයා වරදක් කරපු හින්දා. මෙසේ කියන්නේ ද පෙරවල් වඩවේ 100කි. ඔන්න දැන් උදේ 100ක් ගහනවා කසපාරවල්. ඒ ඔහු පෙළන්න ආහුය. ඉක්බිති රජ මේ මැද්දේ එළඹ පුරුෂයා කෙසේද? ඔන්න දැන් දවල්ට ඇවිල්ලා අහනවා. උදේ 100ක් ගැහුවා. පොඩ්ඩක් අර සේවම කවුද? රාජපුරුෂයාට කියනවා ගිහිල්ලා බලන්න. කොහොමද තත්ති කියලා. රාජපුරුෂයා ඇවිල්ලා කියනවා දෙවියන් වහන්සේ එසේම ජීවත් වෙයි. 100ක් ගැහුවා උලක් නැතුව ඉන්නවලු. අපි ඔය කියනවා. හොඳයි. ඊට පස්සේ මෙයා කියනවා මැද්දේ අඩේ අඩේ 100කින් පුරුෂයා පෙළව. තව 100කින් ගහපන් කියනවා. හරි. නැවන මෙහෙම 100කින් ගහනකොට ඊට පස්සේ අහනවා මොකද? සවස් කාර්ය ආවා. සවස් එළඹ පුරුෂයාට මේ කෙසේද? හවසට ගිහින් කියනවා රාජපුරුෂයාට ගිහිල්ලා බලපන්. මොකෝ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා සවස් වරුවේද මැනවින් ජීවත් වෙයි. හවසත් හොඳට ඉන්නවා. ඊට පස්සේ කියනවා හවස යාදේද 100කින් ගහපන්. ආයි කියනවා 100කින් ගහන්න කියලා. දැන් උදේ 100කින් ගැවුවා, දවස් 100කින් ගැවුවා, හවස 100කින් ගැවුවා. කීයකින් ගැවුවද? 300ක් ගැවුවා අර පාරවල්. ඊට පස්සේ උදේ කාලේ 300 මුළු ඔක්කොම 300කින් පෙරන්න ආවා. හේතුවෙන් දුකක් දෝමනස්සයක් විඳින්නේ නේද? හොඳ බලන්න කියන එක. 300ක් කාලා දුකක් දෝමනස්සයක් විඳින්නේ නේද මහණෙනි? එක් අඩියකද පෙලෙන්නේ වේද? ඒ හේතු කොට දුකක් දෝමනස්සයක් විඳේද? අඩියට 300ක් පෙලෙන කල්ලි කිම කවරේද මහණෙනි? විඥාන ආහාරය මෙසේ දැනගත යුතුයි. එහෙනම් විඥානයේ ආහාර දෙන්න එපා කියනවනේ. ඒ කියන්නේ මොකද්ද? 100ක් ගැව්වත් ඉවරන්නේ කියන්නේ. 200ක් ගැව්වත් ඉවසන්න කියනවා. 300ක් ගැවුවත් ඉවසන්න කියනවා. මෙසේ විඥාණයට ආහාර දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? මත් ඒ කටයුත්තක් නැතයි කියන්නේ. ඔන්න ආහාර හතර විස්තර කරනවා. දැන් මෙන්න මේ ආහාර හතරේ කොහේ හෝ තැනක අර අපි හිතන් ඉන්න ආහාර තියෙනවා. ඒක උපමාවක් දෙනවා කතා කරගෙන යනවා නේ. එහෙනම් බපයන් කබලිකාර ආහාර නිරෝධ කරන විදියක් කියනවා. නිරෝධ කරන අනාගාමි. එතනින් පස්සේ ඉතුරු ආහාර තුන නිරෝධ වුණා නම් අයියා. හැබැයි මේ උපමා තුනේ බලන්න අන්තිම උපමා තුන අතිශය වැදගත්. මොකද ඒක හැබැයි කාටද තියෙන්නේ අනාගාමි ඵලෙ පස්සේ. හැබැයි අපි තමු රහතන් මේ සෝතාපන්න වෙලා සකුදාගාමි වෙලා අනාගාමි වෙනකොටත් ඒ මට්ටමට අදාළ විදිහට විඥාන ආහාරයි, මනෝ සංචේතන ආහාරයි, ස්පර්ශ ආහාරය නිරෝධ වෙනවද නැද්ද? ඒ මට්ටමට නිරෝධ වෙනවා. හැබැයි ඊට එහා මට්ටමක් ඉතුරු වෙනවා. ඒක කබලිකාර ආහාරයයි තියෙන ඉතුරු මට්ටම. ඉතුරු මට්ටමයි මේ තුනට විතරයි. ඒකයි කබලිකාර ආහාර නිරෝධන නැවත මෙලොවට වෙන ඕරම් වාරික සංයෝජන ධර්ම පහ ප්‍රහීන කරපු අනාගාමී ඵලය පූර්ණ කරනවා කියන්නේ. එන සෑහෙන හිතන්න වෙනවනේ. හැබැයි මේ එක ආහාරය තියෙන්නේ මේ ආහාරය ගැන හොඳට සැලකිලිමත් වුණොත් සෑහෙන දුරකට මේක සංසිඳව ගන්න පුළුවන්. මම මේක සබාසු සූත්‍රය කරනකොට විස්තර කරනවා. ඒකට ටිකක් හොඳට මේක තේරෙයි. මොකද මේ ආහාර තමයි මූලික එක. මේක තමයි නිරෝධ කරගන්න ඕනේ. මේකට නොකන බීන්න නෙමෙයි කියලා තින්නේ. දැන් ඔක වරද ගන්න අපි කොතනින්ද? රස තෘෂ්ණාවෙන් අයින් වෙන්න කියනවා. රසෙන් අයින් වෙලා අයින් වෙන්න කියලා තියෙන තෘෂ්ණාවෙන්. අපි මොකද කරන්නේ? ඕ රසයි තෘෂ්ණාව දෙකම අයින් කරන්න හදනවා. අයින් කරන්න කියලා රස තෘෂ්ණාව නෙමෙයි. රසයට තියෙන ආව තෘෂ්ණාව. රසයෙන් කරන්න කමන්නේ නැහැ. හිත සයින් කරන්න පුළුවන්. ඒක දිව කපන්නේ නෙමෙයි කොරම අයින් වෙනවා. ඔය දෙක නෙමෙයි. නැත්නම් සංඥා ටික අයින් කරන්න වෙනවා. දෙකම කරන්න බෑ. හැබැයි දෙකම තියාගෙන රසයට තෘෂ්ණාව වෙන්න පුළුවන්. අන්න ඒක තමයි ප්‍රත්‍යක්ෂ හතර දෙන්නේ. අපි ඒක සම්බන්ධ සූත්‍රය බලමු. හරි එහෙනම් මෙතන ආහාර සමුදය. ඔන්න දැන් පේනවා ආහාර කියන කොච්චර ලොකු කාරණයක්ද කියලා. එහෙනම් මෙන්න මේ ආහාරය ඇතුළේ තියෙන එක කාරණයක් පේනවා මොකද? තෘෂ්ණාව කියන එක. මේක ඇතුළේ තියෙන ප්‍රධානම තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ කොහෙද තියෙන්නේ? පටිච්ච සමුප්පාදය. හැබැයි වෙන ආකාරයකින් කියලා තියෙනවා. ඇලු ගැම තෘෂ්ණාව කියලා පෙන්නේ නැහැ. ආහාර කියලා විතරනේ තියෙන්නේ. එතකොට එහෙනම් ඒකෙත් මොකද ගන්න? රූප සමුදය, වේදනා සමුදය, සංඥා සමුදය, සංකාර සමුදය, විඥාන සමුදය. එහෙනම් අර අබරිකාර ස්පර්ශය මෙන්න මේ ආහාර හතරෙන් එකක් අරගෙන මොකද කරන්නේ? තෘෂ්ණාවෙන් මුසපත් වෙලා තෘෂ්ණාවෙන් බැසගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගොඩනගා ගන්නව නේද? ගොඩනගා ගන්නවා. එහෙනම් ඒ උදා කරගත්තෙත් පටිච්ච සමුප්පාදය කරනවා මොකද්ද? දුක්ඛ ස්කන්ධය. අන්තිමක තියෙනවා ආහාර සමුදය, නිබ්බන්ති ලක්ෂණ. මෙන්න මේ නිබ්බන්ති ලක්ෂණ කියන එක ටිකක් ගැඹුරු කොටසක්. මේක තෝරගන්න ලේසිම දේ අපි මෙන්න මේ ලෝකයක් එක්ක බැඳි බැඳි යන. දැන් අන්න රත්න තෝරගන්න අර ඔක්කොම දේවල් කොහෙද? අනිදස්සනයි නේ. ඔන්න අනිදසන ඇහැ අනිදසන කන අනිදසන දිව ඔය කියන ඒවා එකක්වත් ඉමක් කොනක් ඔය හැරි පේනවද කෙලවරක් පේනවද ඇයි ඔක්කොම අනිදසනයි ඇහත් අනිදසනයි කනත් අනිදසනයි දිවත් අනිදසනයි නාසයත් අනිදසනයි කයත් අනිදසනයි ධම්මත් අනිදසනයි මෙන්න මේ ඉමක් කොනක් ඔය හැරි පේනවද හැබැයි ඉමක් කොනක් නොපෙනුනාට කවදා හෝ මෙන්න මේ කැමැත්ත ඉෂ්ට වෙයි කිය කිය ඔන්න ඔකට බැඳි බැඳි යනවද නැද්ද බැඳි බැඳි යනවා අන්නේ බැඳි බැඳි යන වැඩ පිළිවෙල මොකද වෙන්නේ ඒ බැඳි බැඳි යන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ පරිසම්පාදයේම නේද එහෙනම් බැඳි බැඳි යන මෙන්න මේ වැඩ පිළිවෙල අපි ගිහින් තින්නේ ඇත්තටම ප්‍රകൃති 100ෙන්ද අන්ධෙක් වගේද අන්ධෙක් වගේ ළමයා අන්ධයෙක් වගේ නිමක් නැති ලෝකයකට බැඳි බැඳි යනවා නම් ඒක නිබ්බන්ති ලක්ෂණ අර්ථයෙන් උදා කරගන්නවා මේක. නිමක් නැති ලෝකයකට ඔහේ බැඳෙනවා. කවදා හරි ඉෂ්ට වෙයි කියලා. එහෙනම් එතන එතන සිද්ධ වෙන්නේ මොකද? පටිච්චසමුපාදයම තමයි. එහෙනම් මෙතන කරුණු 25 කිව්වට මොකද වෙලා තියෙන්නේ? පටිච්චසමුප්පන්න දුක හටගන්න. නේ? එතනදී හැබැයි ඩීටේල් ගොඩක් තියෙනවා. ඊළඟට ගණිත විස්තර කරනවා මොකද්ද? ඒක උදාහරණයක් කරනවා. එහෙනම් අවිද්‍යා නිරෝධා, රූප නිරෝධා. අවිද්‍යා නිරෝධා, වේදනා නිරෝධා, අවිද්‍යා නිරෝධා, සංඥා නිරෝධා, අවිද්‍යා නිරෝධා, සංකාර නිරෝධා, අවිද්‍යා නිරෝධා, විඥාන නිරෝධා. ඊළඟට රූපයකට බැඳෙන්න යනකොටම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි දැක්කම මොකද වෙන්නේ? පටිච්ච සමුපාදේ නිරෝධයි පටිච්ච සමුපාදේ නිරෝධනම් උපාදානස්කන්ධේ නිරෝධයි උපාදානස්කන්ධේ නිරෝධනම් දුක්ඛස්කන්ධේ නිරෝධයි ඊළඟට තියෙනවා තණ්හා නිරෝධා ආහාර නිරෝධා කර්ම නිරෝධා අන්තිමට තියෙනවා විපරිණාම ලක්ෂණ මෙන්න මෙතන විතරයි අපි තෝරගන්න තියෙන්නේ මොකද හේතුව මේ විපරිණාම ලක්ෂණයි අර පැත්තේ තිබෙන නිබ්බන් ලක්ෂණයි නිමක් නැති ලෝකයකට අපි කොච්චර බැඳි බැඳි ගියත් අපේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒක විපරිණාම ඒ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති අය ඒක විපරිණාම ධම්මයකට අයිති වෙන හින්දා පරිණාමය ගැන නෙමෙයි කියන්නේ. එහෙනම් විපරිණාම ධම්මයකට අයිති වෙනවා නම් කවදා කියන්නේ අපේ කැමැත්තට අනුව නොවේ නම් මෙන්න මේක මම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා විපරිණාම ධම්මයකටත් වෙනවා. එන්නේ විපරිණාම ධම්මයක් බව තෝරගත්තා නම් අපි ඒක නිරෝධ කරනවද නැද්ද? නිරෝධ කරනවා. එහෙනම් මොකක්ද නිරෝධ කරලා තියෙන්නේ? දුක නිරෝධ කරලා තියෙනවා. නේ. එහෙනම් මෙතන අපි මේ කරුණු 50 කතා කරාට මම කිව්වේ ඒකයි වචන දෙකකට එනවා කිව්වේ. මොනවද? උදා කරගන්නවා නම් උදා කරගන්නේ දුකක්. නිරෝධ කරා නම් නිරෝධ කරේ දුකක්. ලොකු විස්තරයක් තියෙනවා. ඇයි? උදා කරනවා නම් උදා කරගත්තේ පටිසමුපාදයට අනුව නිරෝධ කරා නම් නිරෝධ කරේ අනිත්‍ය දුක්ඛ නැතයි දැකලා පටිසමුපාද නිරෝධය. අන කච්චානකට ඇහුවේ මොකද්ද? සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ කියලා ඇහුවේ. තථාගතයන් වහන්සේ කිව්වා උදා කරගන්නවා නම් උදා කරගන්නේ දුකක්. නිරෝධ කරා නම් නිරෝධ කරේ දුකක් කියලා හරියටම දැනගත්තා නම් අන්න ඒක නම් සම්මාදිට්ඨියට පත් වුණා කියන්නේ. එහෙනම් මේ උදේ විඥානය සම්මාදිට්ඨිය කියන්නේ එකම තමයි. හැබැයි ඒක තමයි හරවල් දෙය වෙනවා. මේක මේක මහා ලොකු එකද? ලොකුයි තමයි. ඈලු කරන්න බෑ. ලොකුයි කියන්නේ මහා උත්තරීතරයි. හැබැයි මේක කිව්වහම තේරෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට අහන තව සූත්‍රයක් තියෙනවා. මෙන්න මේක දිහා කතා කරගෙන මාසයෙන් ඇවිල්ලා දසබල ඥාන දසබල ඥාන කියනවා මොනවද මේ දසබල ඥාන කියන්නේ කියලා. මේක තියෙන ප්‍රශ්නයක් අපිට තථාගතයන් වහන්සේට දසබල ඥාන තියෙනවා. ඒතර අපිට නම් නැහැ. නේ. එහෙම ප්‍රශ්නයක් එනවා ඊළඟට. හරි තථාගතයන් වහන්සේ තියෙනවා කතාවක්. හැබැයි තථාගතයන් වහන්සේ කියනවා දසබල ඥාන කියනවා මොනවද මේ දසබල ඥාන කියන්නේ කියලා. තථාගතයන් වහන්සේ කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහයි. මෙන්න මේ පහ පිළිබඳව පටිච්ච සමුප්පන්නව දුකක් හට ගන්නවා කියලා දැනගත්තා නම් පහයි. පටිච්ච සමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරා කියලා දැනගත්තා නම් 5යි 5යි 5යි 10යි මෙන්න මේක අවබෝධ කරන් දසබල ඥාන තියෙනවා කියනවා. දැන් කාගෙද දසබල ඥාන තියෙන්නේ? සෝතාපන්න නම් දසබල ඥාන තියෙනවා. වැඩි දිනේ සමහර ඥාන අපිට තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒ ඥාන හොයන්න ඕනේ නැහැ. හැබැයි බලන්න අහගත්ත කාරණේ අනුව තමන් අවබෝධ කරගත්ත කාරණේ අනුව මේක නෙමෙයි මේ ඉන්නේ කියලා. මේ උද්‍යව ඥානේ නෙමෙයි ඉන්නේ. එහෙනම් තව තවත් දැන් මොකද මේ දිනේ දකින්නේ? අමතක ගිය සතිය කිව්වා. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? ඒ මොහොතේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි දකීද? තෘෂ්ණාව හල උපාදානය හල දුක හල කිව්වනේ. එහෙනම් ඒක දිනේ උද්‍යව ඥානේ නෙමෙයි. අතීතේ යමෙක් අනාගතේ යමෙක් දැන් කියලා විස්තර කරන්නේ මතකද සම්මස්න සූත්‍රේ නිදාන සූත්‍රය අරගෙන එහෙනම් මේ මොකද කිව්වේ උද්‍යාව විඥානේ එහෙනම් මෙතනින් එහා වැඩ ගන්නේ මොකෙන්ද උද්‍යාව විඥානේ පටිච්චසමුප්පන්න දුක කඩ ගන්නවා පටිච්චසමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරනවා කියලා ඥානෙට කියනවා දැක්ක ඥානෙට කියනවා උද්‍යාව විඥානේ කියලා ඉතින් ඒක එක එක කෙනා එක එක ආකාරයට දකිනවා සමහර කටිය තෘෂ්ණා පැත්තෙන් දකිනවා සමහර කටිය ආහාර පැත්තෙන් දකිනවා සමහර කටිය අවිද්‍යාව පැත්තෙන් දකිනවා කර්ම පැත්තෙන් දකිනවා කොයි පැත්තකින් හරි දකිනවා අන්නේ දකින පැත්ත අනුව ලැබෙන කොහෙන් ලබාගත්තත් මේ දැනගත්තත් දැනගන්න ඕනේ මොකද්ද පටිච්චසමුප්පන්න දුක කඩ ගන්නවා පටිච්චසමුප්පාද නිරෝධයෙන් දුක නිරෝධ කරනවා කියලා ඔන්න ඔකට කියනවා උද්‍යාව විඥානේ ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන පහට කඩලා 10 හදාගත්තා 10 අනුව තේරෙනවා නම් කියනවා දස බල ඥාන කියලා අපිට මේ හරියට තෝරගත්තා නම් යම් ප්‍රමාණයක් දසබල යන තියනවද නැද්ද? ඈ? මේ පාර යනකොට දසබල යන දසබල වැඩ කරනවා. වැඩ තියෙන අපිට නෑ ඒක කියලා එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි සූත්‍රය ඇතුලේ කියවුවාම තමයි තේරෙන්නේ. මේක මේක තමයි මේ පාවිච්චි කරන්නේ අපි. නේ? අපි හිතන්නේ මේක වෙන මොකක් හරි නෑ මේ ඥානයක්. ඒකනේ අනිච්ච කිවි ඥානයක් කියලා. දැන් ඥානෙ ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඥානෙ ප්‍රයෝජන ගන්නකොට එනකොට මොකද? ඒ ආර්ය බලය ගුණය වැඩි වෙනවා. අන්න ඒක වැඩි වෙන වැඩි වෙන ඥාන වැඩි වෙනවා. මේ පොඩක් මේ කොහොම පොඩක් අවසල බලන්න. අවසල බලලා තේරෙයිවා තියෙනවද නැද්ද කියලා. මේ විස්තර කරලා දෙන්නේ ඒකටයි. ඉතින් ඔන්න ඔකට කියනවා උද්‍යව්‍ය ඥානය කියලා. ඉතින් මේ උද්‍යව්‍ය ඥානය කිව්වා කියලා දුන්නාට පස්සේ ඇත්තම කියනෝනේ තව කියලා දෙන්න දෙයක් නැහැ. ඇයි? ලෝකයේ තියෙන ඔක්කොම ටික තියෙන්නේ. ආස්වාදේ විස්තර කරා. විපාකේ විස්තර කරා. අසකනාසේ තියෙන මේ මේ මේ මේ අනිදාසන ඒ ටිකත් විස්තර කරා. ආස්වාදේ උදා වෙන්නේ කොහොමද විස්තර කරා. ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයත් විස්තර කරා. ওই ටික ඔක්කොම දැනගත්ත උද්‍යාව විඥානියත් විස්තර කරා. දැන් තාම විස්තර කරන්නේ? හා? තාම විස්තර කරන්න දෙයක් නැහැ. විස්තර කරගත්ත දේ දැනගෙන භාවිතා බෞලී කතාව විතරයි තියෙන්නේ. මෙතෙන් යහට. ඒ හින්දා අපි කැම කාලෙවිලා සබ්බාස සූත්‍රය විස්තර කරලා දෙන්නම්. පොඩි කැම කාලෙවිලා පොඩ්ඩක් ඉක්මනට එමු. මොකද සබ්බාස සූත්‍රය සාමාන්‍ය විස්තර කරන්න පැයකට වඩා යනවා. ඇත්තටම. ඉතින් ඒ හින්දා මෙන්න මේ සබ්බාසව සූත්‍රයේ අතිශය වැදගත් වෙන කොටසක් තියෙනවා මේක අහගත්තට පස්සේ භාවනාවට ඉස්සල්ලා. ඒකයි වැදගත්. භාවනාවට කලින්. මෙන්න මේ කොටස හරියට තෝරගන්නේ නැතුව තමයි ගොඩක් අය භාවනා කරන්න යන්නේ. ඒක තමයි භාවනාව නොවැඩෙන්න පළවෙනි හේතුව. ගොඩක් අය. මේක තෝරගන්නේ නැති කොටසක් තියෙනවා. තථාගතයන් වහන්සේ කරන්නම කියපු කොටසක් තියෙනවා. ඒ කොටස අපි කරන්නේ නැහැ. හරි අපි හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්ක වැඩි හරි දැන් හරි අපි ගියා වාඩි වුණා. අනේ මොනවත් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එහෙම ඉන්නේ නැහැ. එහෙම ඉන්න හේතුවක් තියෙනවා. අන්න ඒක හරියට හොයාගමු. ඒක උඩ තේරෙයි. ඒක උඩ බලන්න මෙන්න මේ ටික අද කවදාද දවස් ජනවාරි 21 වෙනිදා. මම මේ කියන කොටස ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න අප්‍රේල් 7 වෙනකන් තියෙනවා ඉඩ. හොඳයි. අප්‍රේල් 8 භාවනාව. මම මැද තියෙන එක ගැන මේ කියන්නේ දවස් 14 එක. මෙන්න මේ මම ඉස්සර ඊට පස්සේ කියන කණු කාරණා ටික ප්‍රැක්ටිස් කරන්න අප්‍රේල් 7 වෙනකන් දවස් තියෙනවා. අන්න එතකන් කරන්න ඕන එක තමයි මම මේ කියන්නේ. 8 වෙනකන් ගන්න. 7 වෙනකන් කරන්න ඕන ටික කියන්නේ. මම මතකට වගේ පටන් ගන්නෙ. දින පොඩක් වෙනස් වෙයි. 8 කියමුකෝ. මෙයාස් වෙයි. අන්න ඒ ටික කරාට පස්සේ 8 වෙනදා ආවට පස්සේ කරන්න ටික දාලා කරමු. එහෙනම් ඉතින් මැද කරන්න ටිකක් තියෙනවා. හොඳයි. ඒක අපි විස්තර කරගමු එහෙනම්. ධානය අරගෙන ඇවිල්ලා. හරි. සිල් ගන්නට තෙරුවන් සරණයි.